හොඳයි තිරුවන් සරණයි හැම දිනටම අද 2019 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා ඉරිදා දවසේ ඉතින් අද දවසේදීත් අපි සුපුරුදු පරිදි ඉරිදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. දීගනිකයි සූත්‍ර දේශනාවන විස්තරකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් අද දවසේදීත් හැම දිනම වෙනුවෙන්ම ඊටමත්ම ගෞරවයෙන් සත්‍යජිත් මහා ආරාධනා කර සිටිනවා සත්‍යජිත් මහණේ අපි එහෙනම් අද දවසේ දේශනාව සාකච්ඡාව ආරම්භ කරමු. තිරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි අපි තථාගතයන් වහන්සේට අපේ ගෞරවණීය වූ වන්දනීය වූ සාස්ෘන් වහන්සේට සම්්‍යක් සම්්‍යක් බුද්ධන් වහන්සේට নমස්කාර කරමු ගෞරවයෙන් අතිශයින් කෘතඥතාපූර්වක කෝටි ප්‍රකෝටි වාරයක් උන්වහන්සේට নমස්කාර වේවා මේ දිනවල අප දීගනිකායේ ශිලක්ඛන්ධ වර්ගයේ සූත්‍ර සාකච්ඡා කරමින් සිටින්නේ පසුගිය සතියේ ලෝහිච්ඡ සූත්‍ර සාකච්ඡා කළා. ඩිංගා. එතෙන්දි මතුවෙච්ච කරුණක් निराකරණය කරගත යුතුයි මිච්ඡා දිට්ඨි. විශේෂයෙන් දිට්ඨිය. දිට්ඨි වචනයේ බරපතල ලෙස හිතන්නත් එපා අප කීප දෙනා මේකේ මාර්ගයට අවශ්‍ය ප්‍රමාණයට අපි හිතා ගනිමු හැමතිස්සෙම ඇතුළට යන්නටම හැම දෙයක්ම සංකල්ප වශයෙන් විසඳා ගන්නටම නෙවෙයි අද්දකීම් වශයෙන් විසඳා ගන්නට ඒකට අප පාවිච්චි කරන වචනේ ඉව වැටෙනවා. ඒ ඉව වැටිල්ල කොහොමද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ආධ්‍යාත්ම මාර්ගයේදී කාරී වටිනවා. ඒ නිසා ඒ සඳහා අවධානය යොමු කරගත සූත්‍රයක් හැටියට මහා චත්තාරීසක සූත්‍රේ යන්තම් මතක් කරගත්තා. අපි ඒ කතාව ආවේ ලෝහිත් වෙච්ච බ්‍රාහ්මණ එයා ඒ ඒ ශාලවතිකාවේ පාලකයා විශාල ජනපදයක පාලකෙක් කෝසල ප්‍රසන්නජිත් කෝසල විසින් එයාට බාර දුන්නේ රජතුමා විසින් එයාගේ එයාට දෙවිත මිත්‍ය අදහස තමයි සත්‍ය අවබෝධය කරගත්තට කමන්න ඕන කෙනෙක් ඒක ලෝකයට කී කිය යන්න ඕනේ අපිට රේන බසින් කිව්වොත් එහෙම එහෙම හගේ අදහසක් තිබුණේ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේට හංගන්න බෑ කොහොමටවත් උන්වහන්සේ දවසල් කෝසල ජනපදයේ සාලවතිකාවේ වැඩ වාසය කරන විශාල භික්ෂු පිරිසක් සමග. ඒ උන්වහන්සේ එනකොටත් ඒක වැඩිපුරක් සාකච්ඡා කරන්න ඇති මොකද උන්වහන්සේ ඒ පැත්තේ චාරිකාවේ වඩින නිසා. නමුත් බුදුරේ කු පැහැර හරින්නට බැරි බව තේරෙනවා ආරංචිය උන්වහන්සේ වැඩියහම ආරංචි භූමික්මිණින් යනවා බ්‍රාහ්මණයන් අතරේ බොහෝ විට යන්නේ සක්‍ය කුලා පබ්බජිතෝ කියලා සාක්‍ය ජනපදෙන් ආපු එක්කෙනා කියලා අර නවගුණ නවරහදී බුදු ගුණ එන්නටත් කලින් ඒක කියනවා කවුරු අර අහවලා අහවලා අහවලා කියන හැටියට එතකොට නාථගේ සම්්‍යක් සම්බුද්ධ භාවය ප්‍රතික්ෂේප කරන්න බෑ කවුරුත් එක පිළිගන්න. ඊළඟට උන්වහන්සේගේ දේශනා විලාසය ඉහළයි කියන එකත් පිළිගන්නවා. ඉතින් පාලකෙක් හැටියට තථාගතයන් වහන්සේ පැත්තට වැඩම කළාම කවුරුත් ඒ පැත්තට යනකොට මෙයාට අත්හරින්නත් බෑ නිසා ආරාධනා කළා. එතුමාගේ ඒ මිත්‍යා රෝසිකට කියලා. බුදුරජාණන් වහන්සේ දාන සඳහා වදිනකොට ඒ නිල නිවාසයේ රෝහිච්චගේ රෝසික කිව්වා මෙහෙම භාග්‍යතුන් වහන්සේ මෙහෙම මිත්‍යා දෘෂ්ටියක් යාට තියෙනවා මේ රෝහිච්චට ඒක නැති කරනවා නම් හොඳයි කියලා ඒ ඒ අදහස බුදුරජාන් වහන්සේට කිව්වහම උන්වහන්සේ කිව්වා ඒක එහෙම වෙයි එහෙම වෙයි කියලා. එතකොට බුදුරජාන් වහන්සේක දැනගෙන තියෙන්නේ කොහොමද? බුදුරේකට හංගන්න බෑ ඒක. ඒක තේරුම් ගන්න ඕන. හදිස්සි වෙන්නේ උන්වහන්සේලා කියන කල්පනාකාරී උන්වහන්සේලා දන්න කොයි වෙලාවද කියන්න ඕනේ කියලා. ඒතකොට එතෙන්දී බුදුරජාන් වහන්සේ යාගේ අදහස කියලා කියනකොට උන්වහන්සේ කිව්වා ඒක කාටත් පාඩු වෙන අදහසක් නේද කියන කතාව කිව්වා. දැන් එහෙම ධර්ම දේශනා කරන්න ඕන කියන එක හරියට ප්‍රසේනජිත් කෝසල හෝ ඔබතුමා පාලකෙක් හැටියට ඉන්නවා කවුරු හරි කිව්වොත් එහෙම මේ මෙහි පහළ වෙන හැම දෙයක්ම වෙන භවෝග හැම දෙයක්ම අයිති යාට අනිත්‍යයට දෙන්න එපා කියලා කිව්වොත් ඒක ලොකු අපරාධයක් කියලා. ඒ අපරාධය වෙන්නේ මිත්‍රසිතින් නෙවෙයි ඒක. ඒ මිත්‍රසිත නැති වෙනවා කියලා කියන්නේ ඒ කට්ටියට විශාල හානියක් කරන විදිහක් වෙනවා ඒතකොට මිච්ඡා දිට්ඨිය තෙන්ට එනවා මිච්ඡා දිට්ඨිය තියෙනකොට අනිවාර්යෙන් එයාට ගති දෙකක් තියෙනවා අනිවාර්යෙන් එක්ක තිරස්ථාන් යෝනේ නැත්තම් සතර අපාය කියලා. එතෙන්දි තමයි මේ කතාවේදී තමයි මේ මිච්ඡා දිට්ඨිය කියන කාවෙත් දැන් අපි උතන හැප්පෙන්න ඕන අනිත් අය වෙනුවෙන් අපි සංශෝධන කතා කරන්නත් අවශ්‍ය නැහැ මේ ධර්ම සාකච්ඡාවේ අපිට යා අපි ඇවිත් තියෙන දුර බොහෝයි යා හැකි දුර tikai වෙන්නත් ඉඩ තියෙන නිසා ඇතුළටම ඇවිදින්න උත්සාහ ගන්න ඕන නමුත් අපි තේරුම් ගන්නමු ඒ ඉඳා මතුවෙච්ච නිසා මේකේ ඩිංගක් මතක් කරලා සාකච්ඡාවට ගමු කවුරු මහා චත්තාරීසක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා සමාධිය ගැන අපි ගැන පසුගිය සතියේ ඉස්සර සතියේ කතා කළා. ඒ සම්මා සමාධියේ මතුවෙන්න හේතු තියෙනවා. මතුවෙන්නේ ගාද්ද එකතු වුනහම. ඒ වගේම ඒකට උදව් වෙන දේ තියෙනවා කියලා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන తత్ర භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. සම්මා දිට්ඨිය අවශ්‍යමයි ඊට මුලින් යන්නට. එතකොට සම්මා සමාධිය එන්නට පාර කැපේ. ඒ අවශ්‍යතාවය තේරෙන්න එතකොට සම්මාදිට්ඨිය කලින් ඇති වෙනවා කියන තේ වචන තමයි පුබ්බංගම. ඔක්කොටම කලින් ඒක ඇති වෙන්න ඕන කියයි එතෙන්දී කෙටිම අදහස් තමයි සම්මාදිට්ඨිය විසින් මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨියක් හැටියට සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියක් හැටියට ප්‍රජානනයක් කරනවා. ඒක ලොකු සම්මාදිට්ඨියක්. දැන් එතකොට අපි මේ සම්මාදිට්ඨිය ඉන්නවා. අපි දැන් මිච්ඡාදිට්ඨිය වෙන් කළා දන්නවා සම්මාදිට්ඨිය වෙන් කළා දන්නවා අවබෝධාත්මක සම්මාදිට්ඨිය නෙවෙයි දැන් මෙතන එන්නේ ඒක තව පස්සට එනවා අපි යගෙන ඔක්කොම කතා කරනවාද ඒක තමයි යාට වෙන සම්මාදිට්ඨිය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. කතංච භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කොහොමද සම්මාදිට්ඨිය මේකට මුල්ම උදව්ව හැටියට එන්නේ. එතකොට මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨිදි පජානාති මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨියක් හැටියට ප්‍රජානනය කරනවා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨින් සම්මාදිට්ඨේති පජානා සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියක් හිතේ ප්‍රජාන්නේ කියනවා. ඒ වචන මම මේ විදිහටම පාවිච්චි කරන්නේ. හතමාච බික්කවේ මිච්ඡාදිට්ඨි. තින් ඔන්න මිච්ඡාදිට්ඨිය මොකද්ද කියලා කියනවා. එතකොට අප දන්නාර දසවිත මිත්‍යා දෘෂ්ටි එදා වචනයක් පාච්චිරිය අර නියත කියලා අන්නේවා. එතෙන්ට આવොත් හෙල්ලිල්ලක් නැහැ මේ මිච්ඡාදික්කේදී ආධ්‍යාත්මික ගමනේදී. අපි දන්නවා නත්ති දින්නම් නත්ති යිත්තම් නත්ති හුතම් නත්ති සුකට දුක්කට අනං කම්මලම් පලං විපාක මම තේරුම කියන්න හදන්නේ වගේ දන්නවා අපි. දීම කියන එකේ නැත්නම් පරිත්‍යාගයේ දානේ ප්‍රතිඵල දන්නේ නැහැ. ඒවා නොදී නොදෙන්නට තමයි උදව් කරන්නේ මිච්ඡාදිට්ඨිය. එතකොට කම විපාකයේ අසම්පූර්ණින් අයින් කරන මේක හේතුඵල සමුදායක් මේ පැවැත්ම යන්නේ කියන මේ දර්ශනීයට මෙන්න එපා මේ පංච උපාදානස්කන්ධේ යන්නේම කම් කම්මඵල කම්මඵල කම්මඵල ඵල කම්ම කම්මඵල හැටියට යන්නේ. ඒක තේරෙන්න ඕන මේනකොට. අර අපි ඒක ඉගෙන ගත්තා. කම්මස්ස කතා ඥානය කියලා කිව්වේ ඒකයික පහළ වෙනවා කියලා. ඒ ඥාන පහළ වීමක් ගැන නේ කියන්නේ අවබෝධය අපිට තියෙනවා දැන්. ඒතකොට අපි හැමතිස්සෙම එළන අත්ති මාතා නත්ති මාතා නත්ති පිතා මාතෘත්වය සහ පීතෘත්වය බැහැර කරන ගැටියක් තියෙනවා ඊට පස්සේ වැදගත්ම දේ නත්ති සත්තා ඕපාතික ඕපපාතික සත්‍යෝ නෑ කියන එක. ඒ කියන්නේ විද්‍යාව පමණක් ගුරුතන්නේ තියාගන්න කියන්නේ භෞතික භෞතිකත්වයේ කියන එක. මම ඒකට කැමති නැහැ විද්‍යාව කියන්නේ භෞතිකත්වය. අන්තිම දේ බොහෝම වැදගත් මේ අපි කතා කරපු ලෝහිච්ච සූත්‍රයට අනුවත් ආධ්‍යාත්මික ගමන් මාර්ගයට අවතීර්ණ වූ පිරිසක් හැටියටත් අන්තිමට වැදගත්. නත්ති ලෝකේ මිත්‍යා දිටේද නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණෝ පැවිද්දෝ හරි නොපැවිද්දෝ හරි සත්‍යාබෝධය කරගත් ඒ කියන්නේ ප්‍රඥාව අවදිවත් කරගත් ඇත්තු ලෝකේ නෑ කියන අදහස තියෙනවා. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා. ඒ කියන්නේ සීලේ ඉන්ද්‍රිය සංවරය වගේ ඒකට ඒක මුල් කරගෙන සමාධිමත් සිතකින් ලෝකය අවබෝධ කරගත්ත උත්මය ලෝකේ නෑ කියන එක සයන් අභිඥා සත්‍චිකත්ත තමන් ඒ විශිෂ්ට ඥානයෙන් අවබෝධයෙන් තේරුම් අරගෙන ඒ හිතලුවක් හැටින් මේ සත්‍චිකත්ව සාක්ෂාත් කරගෙන මේක ඉදිරිපත් කරන දේශනා කරන අය ලෝකේ නෑ කියලා ඉන්නවා. එමි හිතානින් ඒ ඒ මිච්ඡා දිට්ඨි සතියේ හොල්මන් තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි එකේ මනසේ හොල්මන් කරන් ඉඩ තියෙන මිච්ඡා දිට්ඨියේ ඒ කොටසේ කෑල්ල. අයම් භික්කවේ මිච්ඡා දිට්ඨි මෙන්න මේකයි භික්ෂුවරුන් මිච්ඡා දිට්ඨි. ඊළඟට සම්මා දිට්ඨි. සම්මා දිට්ඨියේ එතෙන්දි වැදගත් දේ තමයි මිච්ඡා දිට්ඨිය ඒ විදිහට කොටස් කරලා සම්මා දිට්ඨිය. කොටස් දෙකකට තියෙනවා. පුඤ්ඤභාගී උපදිවේපක්. පුඤ්ඤත්වයට පුඤ්ඤ ඵල දෙන්නට. ඒ කියන්නේ පින් ඵල දෙන්නට අවශ්‍ය සම්මාදිට්ඨියක් තියෙනවා. උපදිවේපක්. ඒ කියන්නේ පින කියන එක ඒක අවසාන ප්‍රතිඵලයේ හැටියට කුසල විපාකයේ අවසාන ප්‍රතිඵලයේ හැටියට තියෙන සම්මාදිට්ඨිය. දෙවෙනි කොටස තමයි ඔන්න වැදගත්. අතිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගම්. ආර්ය වූ අනාස වූ ලෝකුත්තර මාර්ගයේ කොටසක් හැටියට තියෙන සම්මාදිට්ඨියක් තියෙනවා. එතකොට අපි වැඩිපුර කතා කරන්නේ මිච්ඡාදිට්ඨිය. අපි මේවා ගැන කතා කරලා තියෙනවා. එතන මිච්ඡාදිට්ඨියේ අනිත්‍යංශය තමයි සම්මාදිට්ඨි ලෞකික වාසයේ ඉන්නේ අර පිළිගැනීම එනවා. අත්ති දින්නම් අත්ති ජිත්තම් කියන්නේ දන් දුන්නා මේකේ ප්‍රතිඵල තියෙනවා කර්ම විපාක තියෙනවා ඕපපාතික සත්‍ය ලෝකේ ඉන්නවා අම්මා තාත්තා දෙන්නෙක් ඉන්න ඕනෙම නෑ එහෙමත් ඉන්නවා ඊට පස්සේ විශ්වයේ ඉන්නවා ලෝකේ කියන්නේ ඒකයි ඈ මේ කියන්නේ මේ පෘථිවි තලෙත් වෙන්න පුළුවන් නැති තැන් වලත් පෘථිවි නොවන තැන් වලත් වෙන්න පුළුවන් අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා ලෝකේ ශ්‍රමණේ ওই බ්‍රාහ්මණේ ඕන කෙනෙක් ඉන්නවා යහපත් ආධ්‍යාත්මික මාර්ගයට පිවිසලා සීලීන්ද්‍ර සංග්‍රහයේ සමාධිය මත මේ ලෝකයක් පරලෝකයක් විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කරගෙන ලෝකයට ඉදිරිපත් කරන තියෙනවා. එතකොට ආර්ය මාර්ගයේදී සම්මා දිට්ඨිය වෙනකොට උන්වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨි මග්ගංග වෙන්නේ මොකද්ද? පඤ්ඤා, පඤ්ඤේන්ද්‍රිය, පඤ්ඤා බල, ධම්මවිචය සම්බොජ්ජංගෝ. සම්මාදිට්ඨි මග්ගංග. ඒතකොට අර පුඤ්ඤ භාගීය සම්මාදිට්ඨිය තමයි අර අර මිච්ඡාදිට්ඨි 10 අනිත් අංශය. ලෝකුත්තර මාර්ගාංගයේදී මතක තියාගන්න ඕන අනාසව චිත්තක කරා යනකොට ආර්ය මාර්ගයේ කරා යනකොට ඇතිවෙන ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ධම්මවිචේ සම්බොජ්ජංගේ සම්මාදිට්ඨි මග්ගංගා අයං උච්චති භික්ඛවේ අරියානාසවා ලෝකුත්තර මග්ගංගා මම පාලියෙන් කියන්නේ එතකොට මේක තමයි භික්ෂුණි අනාශ්‍ර වූ ආර්ය වූ ලෝකුත්තර මග්ගංග සම්මාදිට්ඨි ඔන්න හොඳ තැනක් එනවා ඊට පස්සේ මේ මිත්‍යාදිත්‍ය ගැන ඉගෙන ගන්න. සෝ මිච්ඡා දිට්ඨියා පහනාය වායමෙති සම්මා දිට්ඨියා උපසම්පදා ස්වාසෝද සම්මාවය. ඒතොත් මිච්ඡා දිට්ඨි අයින් කරන්තේ ඇත්තර ලෝකුත්තර සම්මා දිට්ඨිය තියේ නැත්තු මිච්ඡා දිට්ඨි අයින් කරන්ට වෑයම් කරනවා සම්මා දිට්ඨි උපද්ද ගන්නට වෑයම් කරනවා. මේක තමයි සම්මා වායා. ඔන්න ඔතෙන්දී තේරුම් ගන්න ඕනේ අර මිච්ඡා දිට්ඨි ඉන්නකොට ලෝහිච්ච වගේ ඇත්තෙක් සෙන්ඩි බුදුහාම කිව්වේ ඒක මෛත්‍රී සිතක් නෙවෙයි කියලා. අවබෝධ කරගත්තර කමන්න ඕක ලෝකයට කියා කී කියන්න ඕන මෙන්න මාර්ගයක් තියෙනවා නිබ්බාණය කියලා එකක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන සංසාරයේ දුකයි මේ විදිහට කරොත් නරක විපාක එනවා නරක ප්‍රතිඵල එනවා මනුෂ්‍යාත්ම භාවයේ දුර්ලභයි නිසා උත්සාහ ගන්නට කියලා ඒවා කී කියන්න ඕනේ කියන එක කීවියා. ඒතර බුදුහාම කියන්නේ මේ මිච්ඡා දිට්ඨි හිටියොත් එතකොට මෙන්න මේ වගේ සම්මා දිට්ඨියේ සඳහා වෑයම් කරනා වගේම මිච්ඡා දිට්ඨි ස්ථාවර කරගන්න අර උදව් වෑයම් කරනවා. ඒක තමයි වෙන්නේ. මිච්ඡා දිට්ඨිය තියෙනකොට මිච්ඡා දිට්ඨි ස්ථාවර කරගන්න ඒ අදහස් ස්ථාවර කරගන්න වෑයම් කරනවා. එතකොට උතුම් බවට ලෝකේ අවබෝධය කියන එකට විශාල හානියක් කරනවා. ඒක බුදුරජාන් වහන්සේට දේශනා කළා පැහැදිලි අපි මේ සූත්‍රයට ආයෙනකොට අපි ඒකෙන් තේරුම් ගන්න. බුදුහාරක කිවි විශාල අයහපතක් විශාල පිටසකට කරන්නේ. ඒ කියන්නේ පාලකෙක් ලෝකේ තමන්ගේ දේවල් අනිත් අයට බෙදා හදා ගන්න අවශ්‍ය නැහැ කියනවා වගේ දෙයක්. ඒතට එතෙන්ද බුදුහාමුදුර දේශනා කරනවා මේ තථාගතවරයෙකුගේ දේශනාවකට ඇවිල්ලා සත්‍යාබෝධයේ මුල් පියවර දෙවෙනි පියවර තුන්වෙනි පියවර හතරවෙනි පියවරටත් එනවා ඒ වගේම සුගති සම්පත් සඳහාත් ඒ කට්ටිය බීජ තැන්පත් කරනවා ඒක සම්පූර්ණයෙන් වළකනවා අර මිත්‍යා දිට්ඨිය අදහසට આવොත් එහෙම එයාට තිබිච්ච මිත්‍යා දිට්ඨිය අදහස තමයි අවබෝධ කරගත්තට කමක් නැහැ ලෝකයට කියන්න එපා මෙහෙම දෙයක් තියෙනවා ඒක ධර්ම දේශනා කරන්න අවශ්‍ය නැහැ කිව්වා වගේ ඒක. එතකොට ඒ අදහසේ ආවොත් ඊතර බුදුහාරයට අනිවාර්යෙන් කීවා ඒක නිරේගාමි වෙන්න හෝ තිරසන් ලෝකයට යන්න පාර කපා ගැනීම ලක්ෂ්‍යය. ඒ ඒක අපි දැන් තේරුම් අරගෙන තියෙන්නට ඕනේ. ඒක තේරුම් අරගෙන තියෙන්න ඕන. මොකද්ද මිච්ඡාදිත්‍යයේ ප්‍රතිඵලය කියන එක? මේ මිච්ඡාදිට්ඨිය හිතාම මිච්ඡාදිට්ඨිය කියන්නේ මේ මතේ හිතාම ඒක දැඩි කරගන්න හදන තමන්ගේ මතේ ස්ථාවර කරගන්න හදන ඒ සඳහා ඊට පස්සේ ක්‍රියා කරනවා. ඒ ක්‍රියා කරන්න හේතු අනිත් අකුසලුත් හේතු වෙනවා. අහිරි කණුත්ප් වගේ දේවල් මේ වැඩිපුර එනවා එතකොට. ඒ ආවහම සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටි සඳහා විශේෂයෙන් පාලකයෙක් හැටියට එයා ඒක නොකළ යුතුයි අදහස. ඒ අදහස් ප්‍රචාරය කරන්න හොඳ නෑ ඒකට. ඊළඟ සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රයේට යන්තම් ඇතුල් වුණොත් එහෙම. ඒකට යන්න කලින් අපි එහෙනම් මේක ගැන සාකච්ඡා කරන සාකච්ඡා කරන්නට ධර්ම කාරණා දන්න ඇත්තු අපිටත් ඒක අහන්න සලස්සන්න බොහොම පිං ඒ සඳහා ඒ මහා චත්තාරිස්සික සූත්‍රයේ කියවෙච්ච කාරණා ටික අනුව මිච්ඡා දිට්ඨිය එලෝහිච්ච ඇත්තගේ කතාවටත් එක්ක සම්බන්ධ කරලා අවබෝධ කරගන්න අපි උත්සාහ කරනවා. අනිත් අයට කියලා දෙනවාටත් වඩා Tamanට තේරිච්ච හැටියට මෙහිමයි ඒක ඒතෝට අනිත් අයගේ අදහසුත් ඉදිරිපත් කරાવી. සම්මා සම්බුදු සරණයි. තේරුවන් සරණ කතිතුමනි. හොඳයි මම කල්ලාන මිත්‍රන්ට යොමු වෙනවා. හොඳයි. මම චිත්‍ර මහත්මියටම එන්නම්. චිත්‍ර මහත්මිය ඔබතුමිය කොහොමද තේරුම් ගත්තේ? තිරුවන් සරණයි සතිපිටමල් පැහැදිලි කරා අපිට ඇත්තටම ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් කියන්නේ මොකක්ද කියලා ඇත්තටම තථාගතයන් වහන්සේ අපට දේශනා කරපු මේ ප්‍රතිපදාව අපි හොඳින් අවබෝධ කරගන්නකොට ඒක තේරුම් අරගෙන මේ මාර්ගයේ යනකොට ඒ සත්‍යජිතුමා කියපු දේ අනුව දැන් යම් කිසි කෙනෙකුට ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇති වෙන්න බෑ ලෞකික සම්මාදිට්ඨිය මුලින් ඇති වෙලා නැත්තම් ඒක වෙන්න විදියක් නැහැ ඒ නිසා ලෞකික සම්මාදිට්ඨිය අත්‍යවශ්‍යයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇතිවීමට කියලා තේරුම් ගත්තා ඒ මොකද එහෙම නැති වුණොත් ඒක මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා කියන එක තේරුම් ගත්තේ. ඉතින් එතුමා අපිට තවත් කිව්වා සම්මාදිට්ඨිය මොකද අපි දන්න නොයෙකුත් නොයෙකුත් සූත්‍රවල එක එක විදිහට තියෙනවා. ඒ වගේම සම්මාදිට්ඨි සූත්‍රයත් අපි තේරුම් අරන් තියෙනවා 16 ආකාරයකින් සම්මාදිට්ඨියට පැමිණෙන්න පුළුවන්. කියන එක සාරිපුත්තු ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ විදිහට. ඉතින් සම්මා දිට්ඨියට පැමිණෙනවා කියන එක අපිට තේරුම් ගැනීමේදී එක එක එක සූත්‍ර වලින් එක එක විදිහට තේරුම් ගන්න පුළුවන් ඒතුමා කියලා දුණු සූත්‍රයේ විදිහට ඒ වගේ තවත් සූත්‍ර තියෙනවා එතුමා අපිට ගිය සතියේ කිව්ව කච්චානගත සූත්‍රය බලන්න, බද්දේකරත් සූත්‍රය බලන්න එහෙම කියලා. ඒ අනුව තවත් වෙනත් විදිවලින් පැහැදිලි වෙච්ච තැන් තියෙනවා. මේ මොන ක්‍රමයකින් හරි යම්කිසි විදියකින් දැන් අපේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටියේ හිතුවත් කෙනෙකුට තිරිසන් යෝනියේ හරි අපායේ හරි උපදිනවා කියන එක. ඉතින් ඇත්තටම කියනවා නම් අපි ලෞකික සම්මාදිට්ඨිය ගැන හිතලා බැලුවොත් අපි ලෞකික සම්මාදිට්ඨිය මම සම්බන්ධ කරගෙන පවතින එකක් නේ ලෞකිකත්වයට එක්කනේ ඊළඟට මේ මේ සූත්‍රයකදී හම්බ වුණා එක තැනක කියනවා සතරදෙන් වහන්සේ මේක වෙලා තියෙන මේ මරණය කියන එක කොයි වෙලාව වෙනවද කියලා දන්නේ ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ එහෙමනම් ලෞකික සම්මාදිට්ඨිය ඇති වුණු කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන්ද කියන එකනේ. එතන තියෙන අපිට දැකිය යුතු තැන කියලා තේරුම් ගත්තේ ඒ මොකද ඒ ලෞකිකත්වයේ ඉඳගෙන ඒ සම්මා දිට්ඨිය මදි අපිට. තාම අපිට ගමනේ එහාට යන්න තියෙනවා. ඉතින් එවැනි භාගයක් ගමනක් ගිහිපු කෙනෙකුට හදිසියවත් මරණය සිද්ධ වුණොත් මොකද වෙන්නේ කියන එක අපි කාටවත් කියන්න බෑ. මොකද සමහර සූත්‍රවල අපි අහලා තියෙනවා එකම විදිහට මෙහෙම එක්කෙනෙක් මේ විදිහ අර නිගසාලා සූත්‍රයෙන් මෙන්න මෙහෙම කරපු එක්කෙනත් මෙතෙන්ට ගියා මෙයක් කියා. ඉතින් මොකක්ද ඒකේ තේරුම එහෙමනම්? ඒ වගේ අපිට මේ මනස මේ මොහොතේ මොන විදිහට වැඩ කරයිද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වුණොත් සිතක එතනින් එහාට පසු බෑමක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි තේරුම් අරගත්තේ. ඉතින් ඒ සත්‍ය ඇති වෙන්න නම් අර සම්මාදිටිය තියෙන්න ඕනේ කියන එකත් ඒ විදිහට තේරුම් ගත්ත මම හිතන්නේ අපි තවදුරටත් ඉස්සරහට ලෝකෝත්තර සම්මාදිටිය ගැන කතා කරනකොට ඉතුරු ටිකත් අපිට පැහැදිලි වෙයි කියලා තෙරුවන් සරණයි. අපි වැඩි අවධානය යොමු කරමු මිච්ඡාදිට්ඨිය ඇති කියන එකට මෙතෙන්ද මොකද මේ අර මේ ලෝහිතට බුදුහාඳුර කෙලින් කිව්වේ එයාට තිබුණ ලොකු ඒක අපරාධමේ අපරාධ අදහසක් ඒක. ඒතකොට බුදුහාරයක නැති කරන් තමයි කිව්වේ දැන් ලෝහිත ඔයා මෙහි පරිපාලකයා. එතකොට කවුරු හරි කිව්වොත් එහෙම ඔයා මේ සාලවේතිකාවේ උපදින ಜಾති අනිත් අයට දෙන්න ඕනේ කියලා කිව්වොත් එහෙම. එහෙම කියනකොට කියන එක්කෙනා ඔබ ඔබතුමාගෙන් යැපෙන මේ දේශවාසීන්ට කරන නරකද්ද නපුරක්ද හොඳක්ද? එතකොට නපුරක්. එක නපුරක්. කියන්නේ කවුරු හරි කියනවා පාලකයා අනිත්‍යයට දෙන්න ඕන ඒවා Tamanටයි තී කියලා කියනවා. ඊපස් බුදුහාඳු කියනවා අන්තරාය කරනං ඒකේ හිතානුකම්පී දහිතානුකම්පීද ඒකට අහිතානුකම්පී බුදුහාඳු ඊට වහා අහිතානුකම්පී කියනකොට ඒ කියන්නේ හිතානුකම් අහිතයක් කරන්න හදාන්නේ අනුකම්පාවක් නෑ යාට. ඒතකොට මෙත්සිතද තියෙන්නේ බය තරහ සිතත් සතුරු සිතක්ද තියෙන. ඒතොර අනිවාර්යෙන් සතුරු සිතක් තියෙන. සැකෙන සපත්තකම් භෝගෝත. එතකොට ඒ සතුරු සිතක් තියෙනකොට එතන තියෙන මිච්ඡාදිත්‍යයක්ද සම්මාදිත්‍යයක්ද මිච්ඡාදිත්‍යය. සතුරු සිතක් ආගමන් යැත්‍ය සම්මාදිත්‍යමක තේරුම් අරගෙන නැහැ. අර කච්චි තියෙන ලැබෙන වාසිය සම්පූර්ණ අතර කරන්න නිසා. ඊට පස්සේ මිච්ඡා දිට්ඨි බොහෝ ගෝතම කිව්වා බුදුහාර කියන මිච්ඡා දිට්ඨිස්ස කෝහං ලෝහිච්ච ලෝහිච්ච මම මිච්ඡා දෘෂ්ටිය තියෙන එකනට දින්නම් ගතිනම් අඤ්‍යතරං ගතින් වදාමි නිර්යන්වා තිරච්ඡෝනි තිරච්ඡාන යෝනින්වා නිරය හෝ තිරිසං පැවැත්ම තමයි එයාට හිමි වෙන්නේ එතකොට දැන් මෙයාට තිබිච්ච මිත්‍යා දිට්ඨිය තමයි සත්‍යාබෝධය කරගත් කෙනෙක් අනිත් අයට ඒක ඒවා ගැන කතා කරන්න ඕනේ කියලා දෙන්න. තමන්ගේ සත්‍යාබෝධය නෙවෙයි. මේ ලෝකයේ තියෙන සැබෑ ස්වභාවය කියලා දෙන්න ඕනේ කියන එක කියන්නේ. නැත්නම් මම රහත් වුණා කියන එක නෙවෙයි. ලෝකයේ දුක ලෝකයෙන් ඈතර වෙන්න මාර්ගයක් තියෙනවා. නරක කර්ම කළොත් නරක විපාක තියෙනවා හොඳ කර්ම කළොත් හොඳ විපාක තියෙනවා කියලා ඒ ධර්ම මාර්ගය ලෝකයට කියලා දෙන්න ඕනේ කියන එක තමයි මේ පාලකයාගේ හිතේ තිබුණේ. එතකොට ඒක නැති කරන්න බුදුහාමුදුරයාට කියලා දෙන්න හදන හැටි මේ. ඒක විශේෂ තනක් හැටියට. එතෙන්දි මිච්ඡා දිට්ඨිය කියන එක ගැන තමයි සාකච්ඡා කරන්න ආවේ. ඒ පසුබිමේ ඉඳලා වැඩි අදහස මිච්ඡා දිට්ඨිය සත්‍ය කියන එකට යොමු කරලා අපි කතා කරමු. සම්මා සම්බුදු සරණයි තුම අදහස් ප්‍රකාශ කරනවට පින්. සම්මා සම්බුදු සරණ කතිතුමානි මම යොමු වෙනනම් සේන මහත්මයා ඔබතුමාට ඔබතුමාට තියනවාද ඒ මිත්‍යා දිට්ඨිය සම්බන්ධයෙන් යමක් ඔබතුමා තේරුම් ගත්ත ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙතෙන්දි කොහොමද සම්බන්ධ වෙන්නේ මිත්‍යා දිට්ඨිය කියලා? ඔව් විශේෂයෙන් මේ සමාවෙන්ට විශේෂයෙන් මේ ලෝහිච්ඡටි කියන කතාවට සම්බන්ධ කරගන්න ඕන අපි. එතකොට තමයි අපිට මේක ටිකක් උලුප්පලා ගන්න පුළුවන් වෙන්නේ. බුදුසරණයි බුදුසරණ. ඒත් එතුමානේ දැන් මේ මේ සූත්‍රයේ කියනවානේ චත්තාරික සූත්‍රයේ මිත්‍යා සංකල්පයක් ඇති වුණොත් ඒක මිත්‍යා සංකල්පයක් කියලා දැනගන්නවා කියලා. ඒ කියන්නේ මිත්‍යා සංකල්පයක් කිව්වම කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප යන තුන හැටියට පැහැදිලි කරන්නේ. එතකොට මෙතෙන්දී ලෝහිච්ච බ්‍රාහ්මණයට ඇතුනේ මිත්‍යා සංකල්පයක් හේතුවෙන්ද මේ අපි මේක මිත්‍යා දිට්ඨියක් කියලා කියන්නේ. මොකද මිත්‍යා සංකල්පයක් කියනකොට එතන කිසියම් ආකාරයක විහිංසා සංකල්පයක් වගේ දෙයක්ද මේ තියෙන්නේ අනිත් අයට මේ සත්‍ය අවබෝධ කරගන්න දෙ කියන්න එපා කියන කාරණාව තුළ මමයි කාරණාව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න සතිතුමාට මම ඉස්සෙල්ම සේන මහත්තයට මෙන්න සේන මහත්මයා සමාහෙන් තාජ් බාධා කරනවා. ඒ ඒ ප්‍රශ්නේ හොඳම ප්‍රශ්නේ මෙතෙන්ට මිච්ඡා දිට්ඨිය තේරුම් ගන්න. අර මිච්ඡා සංකල්පය වර්ධනය වෙන එක. ඉතින් ඒකනේ ලෝහිච්චේ අධිපතියයි පාලකයා කරන්න හැදී විශේෂයෙන් දැනගන්න ඕනේ ආ පාලකේ. පාලකෙක් හටේ පාලකෙක් හැටියට ඒක කරගෙන ගියාම ඒක විශාල පිරිසකට අනර්ථයක් වෙන්නේ. එයා ඒකට උනන්දු කරවන්නේ නැති හින්දා. අර මේ බුදුහාඳුරවිලා ලෝකයට දේශනා කරනවා චාරිකා කරමින් මේ පාලකයා හැටියට අදහස ප්‍රසිද්ධ කරන කෙනෙක් බුදු වුණාට කමන්න බුදු වෙන්න පුළුවන් හැටි කියලා දෙන්න ඕනේ නැහැ කියලා වගේ අදහස. බුදු සරණයි. සමාවෙන්ට බොහෝ කතා කරා. තිරුවන් සරණයි තන්නේ මේ සත්‍යජීතුමා ඊට හොඳින් පැහැදිලි කළා මොකද්ද මේ මිත්‍යාදිත්‍ය කියන එක. මට තේරුම් ගන්න තියෙන්නේ දැන් දැන් චත්තාරික සූත්‍රයේදී කියනවා අපේ මේ දැන් අත්‍යවශ්‍යතුමා කියලා දුන්න විදිහට යහපත් කෙනෙක් නැහැ කියලා යහපත් සමන බ්‍රාහ්මණයෝ නැති එක නැහැ කියලා තියෙනකම මිත්‍යා දිට්ඨියක් කියලා. එතකොට ප්‍රශ්නයක් එනවා මොකද මේක මේ නැහැ කියලා හිතන එක ඇයි ඇයි දැන් මම හිතුවොත් මෙහෙම රහත් වෙච්ච අය නැහැ බුදු වෙච්ච අය නැහැ කියලා හිතුවොත් ඒ හිතීමම මිත්‍යා දිට්ඨියක් කියන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් මට මතුවෙනවා. ඒ ප්‍රශ්නෙට මම පිළිතුරු දෙනකොට මට හිතුනේ දැන් මම මගේ අදහස එහෙම තිබුණොත් අනිත්‍ය කොහොමුණත් මටවත් දියුණුවක් එන්න බෑ. දියුණු තත්ත්වයකට ඒ කියන්නේ දියුණු තත්ත්වයක් එන්න නම් යම්කිසි යහපත් කෙනෙක් ඉන්න ඕනේ අපිට යහපත් දෙයක් ඉගෙන ගන්න. යහපත් කෙනෙක් නැහැ කියන එක මමම මමම අයහපතට පාර කපා ගන්නවා වගේම මම තව කාට හරි ඒක ප්‍රකාශ කළොත් ඒ අයවත් මම නරක පැත්තට ඇදලා දානවා. එතකොට මේ කාරණා දෙකම වෙන්නේ මිත්‍යා සංකල්පයක් මගේ මතුවෙලා එනත්තම් මම අනිත්‍යයට දෙන්නේ අනිත්‍යයට හාන හානිකාරී සිතුවිල්ලක් මම ඒ අයට පතුරවනවා අදහස. ඉතින් ඒ හේතුව නිසායි මේක නැතයි කියන එක තියාගන්න එකේ තියෙන බරපතල වරද. ඒ ඒක තමුන්වත් හානිය හානිකාරී පත්වයට පත් වෙනවා වගේම මගෙන් ඒ ප්‍රකාශය අහන හානිකාරී වෙන්න පුළුවන්. ඉතින් හානිකාරී වෙන්නේ මෛත්‍රියක් නැති සිතකින්ම තමයි. මෛත්‍රියක් තියෙන සිතකින් කවදාවත් ඒක වෙන්න බෑ. මොකද මෛත්‍රියක් තියෙන සිතකින් අනිත් අයට හානි කරන සිතුවිල්ලක් ඇති කරන්න බැරි නිසා. ඉතින් ඒකයි දැන් ලෝහිච්ච බ්‍රහ්මන කාණ්ඩකාරතුමාටත් ඒ අදහස මතු වුණාම එයාට තේරුන්නේ නැහැ මේක වැරදි අදහසක් කියලා. මොකද තේරුන්නේ නැත්තේ එයාට තේරුන්නේ නැහැ ඒකේ තියෙන වරද මොකද්ද කියලා. ඉතින් බුදුහාමුදුරෝ ඉතා පැහැදිලිව ඉතාම කරුණාවෙන් කියලා දුන්නා පැහැදිලි කරලා දුන්නා දැන් මෙතන මේ සූත්‍රය යනවා මට තේරුණේ බුදුහාමුදුරෝ මේ එයාට ආඥාවක් පතුරවන්න ගියේ නෑ මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. නමුත් එයාට තේරුම් ගන්න විදිහට කාරණා එලි කරලා දුන්නා කියලා. මේක කළොත් මේ අදහසින් එන්නේ හානකාරී අමෛත්‍රී සිතක් කියන එක එයාටම පැහැදිලි වෙන தත්වයට කරුණෝ මතු කළා දුන්නේ. ඒ කියන්නේ ඒ උන්වහන්සේගේ තීච කරුණාව නිසා තමයි ඒක කරන්න පුළුවන් වුනේ. අපි වගේ කෙනෙකුට නම් නිකන් වහෙන් ගොහෙන් දාලා කියන්නේ කියලා දානවා මිසක් අරයට කරුණාව කරුණාව මතු කරගෙන අනිත් එක්කෙනාට කියලා දෙන සිතේ තියෙන්නෙම අනිත්ගේ ඒ නරක අදහස හොඳ පැත්තට නැත්නම් තුවාලයක් නැත්නම් හානියක් නොවන විදියට එයාගේ නරකසිත හොඳසිතකට පතුරවන විදියට ඒක තමයි බුදුහාමුදුරුවෝ මේක ලස්සනට තේරුම් කරලා දුන්නේ. එයාට ඉතින් අපිට ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මේ සිතවිලි අපිට හානි කර වගේම අපි ආශ්‍රය කරන අනිත් අයටත් හානි කරයි කියලා මට තේරෙනවා. තිරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගුණ මාත්‍යා ඔබතුමාට සීනා දෙවි පිළිම දෙමක් එකතු කරන්න. තෙරුවන් සරණයි සියලු දෙනාටම සසතුමාතුළු මේ මම හිතනවා සෑහෙන කරුණු සාකච්ඡා වුණා. මම කියන්න ඕනේ කරුණු තුනක් ඒවා කියුණා. මේ මම හිතන්නේ ඒකම තමයි අර අපි දැන් අර කියන්නේ කවුද ප්‍රශ්නෙත් එක්ක බලද්දී අපිට එනවා නම් ඒ විතර්කයක් එනවා නම් අවිහිංසා නැතුව විනිසා පැත්තට සම්බන්ධ වෙන හරි අව්‍යාපාද පැත්තට සම්බන්ධ වෙන හරි එතකොට මේ විතර්කය ඉස්සරහට දිනු වුණොත් ඒ කියන්නේ ඒකම නැවතමත විතර්ක කරන්න ගත්තොත් ඒ මිත්‍යා සංකල්පයෙන් විතර්කයට ගියොත් මිත්‍යා දිට්ඨියකට යන්න පුළුවන්කම තියෙනවා කියන වගේ අදහසක් තමයි මට තේරුනේ. එතකොට ඒකම ස්ථිර කරගන්නවා. ඒ කියන්නේ මේක තමයි හරි කියන එක. මේ එතකොට ඒ වගේ මිත්‍යා විතර්කයක් මිත්‍යා සංකල්පයක් මිත්‍යා දිට්ඨියකට හේතු වෙන්න පුළුවන්කම තියෙනවා වගේ එකක් තේරෙනවා. ඒකෙදී අර මිත්‍යා දිට්ඨිය අර ඔයිසු 10 වෙනි එකට වැදගත් වෙන්නේ අර අපි දැන් සමහරවිට හිතනවා මේ දැන් ওই බ්‍රාහ්මණයන්ගේ තිබිලා තියෙන ඉස්සර දැන් අපේ තියෙන අපේ මේ මගෙත් ඇති සමහරවිට අර මට කරගන්න පුළුවන් වුණාට මේ කණිතයර කරගන්න බෑ. මේ මෙහෙම මේ මේ බෞද්ධයට කරගන්න පුළුවන් වුණාට මේක අනිත් අයට තේරෙන්නේ නැහැ. එහෙම ඒවා හැදෙනවා අපේ. ඒ කියන්නේ මේ මේ මේක අනිත්‍යයි කියලා මේක තේරෙන්නේ නැති වෙයි. මේක අනිත්‍යයි මිත්‍යාදිට්ඨියයි කියලා අපි හිතන එක සමහරට ඒක මිත්‍යාදිට්ඨියකට හේතු වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් බොහෝ දුරට හිතනවා අපි මේ ධර්මය අදහනකොට මේ මේ අපි මේක තේරුම් ගත්තට අනිත්‍යයි ඉන්නේ මිත්‍යාදිට්ඨියයි. ඒක වුණත් මම හිතන්නේ මිත්‍යාදිට්ඨියකට යන්න හේතුවක් වෙන්න පුළුවන්කම තියෙනවා. අර අනිත්‍යවට මේක කරගන්න අවුනේ නැහැ, කරගන්න බෑ. කියන අදහස එනවා නම් කියන එක. ඒක තමයි මට කියන්න දෙන්නේ අර ඒක ප්‍රේසම් වෙන්න වෙනවා අපිට මේක අර සේන මහත්මයා කියෝයි කරුණා මුදිතා පැත්තට සම්බන්ධ කරලා බැලුවොත් ඒක සෑහෙන නිරාකරණය වෙනවා නැත්නම් මාන්නේ පැත්තට ගියොත් එහෙම ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා මාන්නේ පැත්ත අහු වෙන්නේ නැතුව කරුණා මුදිතා පැත්ත මෛත්‍රී කරුණා මුදිතා ප්‍රේක්ෂා පැත්තට හිත නැඹුරු වෙනවා නම් මිත්‍යා දිටියට යන්නේ නැහැ වගේ ඇති තේරෙනවා. එහෙනම් තේරුවන් සරණයි දරස්නා. තේරුවන් සරණයි. පද්මශ්‍රී මහත්මයා ඔබතුමාට තියෙනවා දෙයක් කියන එකතු කරන්න. සියලු දෙනාටම තේරුවන් සරණයි. පුරුදු පාදී වෙනදා වගේම සත්‍යජිත්තුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙන ගාමක බොහෝ පිං සිදු වේවායි කියන කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ඊට වටිනා පැහැදිලි කිරීමක් ඊට වැදගත් වෙනක් අපි හැමෝටම උලුප්පලා විස්තර කරලා දුන්නාට ඇත්තම මේ කාරණේ මම වෙනත් පැත්තකින් මට තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේමයි ඒ කියන්නේ විපාක ලබා දීමට විපාකයක් සකස් කරලා දෙන විපාක පිණිස කර්ම සකස් වෙනවා නම් ඒ කර්ම සකස් වෙන්නේ චේතනාවට අනුව නම් එතකොට මේ චේතනාවේ තියෙනවා නම් අපේ යම්කිසි වෙනත් අයෙකුට හානි කර චේතනාවක් ඇති වෙනවා නම් ඒ කියන්නේ අනිත් අයට යහපත සිදුවීම වළක්වන ආකාරයේ චේතනාවක් ඇති වෙනවා නම් අනේ ඒක ඒ එවන් වූ දෙයක් ඒක වැරදි දෘෂ්ටියක් වැරදි චේතනාවක් කියන අන්නේ ඒකට ලැබෙන විපාකය තමයි ඒ වෙනින් සකස් වෙන විපාකය තමයි එහෙනම් නිරේගාමි වීම කියන එක තථාගතයන් වහන්සේ පෙන්වනවා කියලා තමයි දැන් මට පැහැදිලි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ ඒ ආකාරයෙන් මේ කාරණේදී ආව බලන්න කියලා මම අන්තයෙන් තෙරුවන් සරණයි. දැන් තෙරුවන් සරණයි පන්සිවාන්නේ. මට ඒ සියලු කාරණාවන් එනකොට හිතුණ ඇත්තටම මේ දැන් ලෝහිච්ච බ්‍රාහ්මණයාට එවැනි චේතනාවක් තිබ්බද කියලා මට විස්තරත් නැහැ. කියන්නේ වෙන අයට ඒ කියන්නේ තමන්ගේ ප්‍රදේශයෙන් අනිත් අයට වෙනත් ඕනම කෙනෙකුට හානියක් කිරීමේ එහෙම නැත්නම් හොඳක් සිදුවීම වළක්වීමේ චේතනාවක් තිබුණාද කියන එක මට දන්නේ නෑ. එහෙම එකක් සමහරට නොතිබුණා වෙන්න පුළුවන්. කෙනෙකු යම් විශේෂ අදහසක් ඇසිට කියනවනේ මෙහෙම කියන්න එපා. ඔකෙන් කිව්වම වහන්සේට නැත්නම් ඔබතුමාට පාඩුවක් වේවි කියලා අපිත් සමහරට යම් යම් අයට කියනවා ඔබ මේ වගේ දේවල් කියන්න එපා කියලා. නමුත් ඒකෙන් කියන එක්කෙනා සමහරට අපිට වෙඩි ඉස්සරහා ඉඳගෙන යමක් දැකලා කියනවා වෙන්න පුළුවන්. නමුත් අපේ තියෙන දැනුමින් අපි කියනවා නෑ ඔක් කියන්න යන්න එපා කිව්වොත් ඔයාටත් හොඳ නැහැ කියලා. එහෙම අවස්ථාවක් දුව කියලාත් හිතුණා එකක්. එතකොට ඒක කොහොමද බලන්න ඕනේ කියන ප්‍රශ්නේ තියෙනවා ඉතින් මට ඒ වගේම මේ මේ ඉතින්දි මට හිතුණා තව පොඩි මේ අපි අර සමබර කරගැනීමක් කරන්න වේද කියලා. මොකද මේක මිත්‍යා ආජීවය ගැනත් කියනවනේ. මිත්‍යා ආජීවයක් කියලා කියන කියනකොට මේ ලාභ සත්කාර ආදී අ르ගෙන මේ ලෝකයම අවිත කරන්න හදන දේවල් එතකොට මේ Tamanට ගරුණම් ලබා ගැනීම ලාභ සත්කාර වගේට ඒ ඒකට ඒ වගේ දේවල් හැඟීමක් ඇති වෙනවා නම් මේ ඒ තුන මිත්‍යා ආජීවයක්. එතකොට ඒක අපි මිත්‍යා සංකප්පය කියලා කතා කරපු එකේ අනිත් පැත්තට වගේ තියෙන්නේ. මේකදී මේ දෙකේ බැලන්ස් එකක් දැනගන්නත් වෙනවා එහෙනම්. මේ කියන්නේ යාම තුළ ඒ තියෙන බුද්ධලාගේ චේතනාවේ තියෙන මේ මිත්‍යා ආජීව පැත්තටම වෙච්ච දෙයක්ද කියලා දෙයි. ඉතින් ඒ කාරණා ඉස්මතු කරගන්න කැමතියි මම ගවර්නමන්ට් සත්‍යත්වයට වෙන්න සත්‍යත්වයන්නේ. සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. අපි ඒකට යන්නත් කලින් මේ මිච්ඡා දිට්ඨිය හා එයින් එය නිරේගාමි අකුසලයක් බවට මුහුකුරා යන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕන. හැබැයි මේක මේ කතා කරන්නගේ මිච්ඡා දෘෂ්ටියක් දන්න මා හිතනවා මේ ඉන්න අය તો ඒ දෙපැත්තටම ඇදිලා යන්නේ කන්නේ කියලා. ඒ නිසා මේ ඒ කියන්නේ ආධ්‍යාත්මික අභිමානයක් ඇති කරගන්න ඕන. සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රයේ ඒ ඔය ඔය මජ්ක්‍ධිමනිකායේ ප්‍රතිපන්නාසිකමයි තියෙන අර කලින් සූත්‍රේ චත්තාරි මහා චත්තාරි සක සූත්‍රේ ළඟමයි. එතෙන්දී සාරිපුත්තයන් වහන්සේ ගත්ත බුදුහාමුදුර කියන්නේ සාරිපුත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේම එක කතා කරනවා. බොහොම උතුම් දෙයක් ඒකේ. ඒ ධම්මසේනාපති ඇත්ත. ඒතර බුදුහාමුදුර කියන දිච්චිලාභම් පහම් බික්කිවි දුවිදේන වදාමි. මේක තේරුම් ගන්නට ඕන දෙයක්. ආ ඒකට එන්න කලින් අර කලින් කතාවේදී කියන්න උන 10 වෙනි එක වැදගත් වෙන්නේ ආධ්‍යාත්මික මාර්ගයේ පිපෙන්න හදනකොට. අර අත්ති දින්නම් අත්ති ඉත්තන් ඒ දාන දෙන එක වැදගත් කම්ම විපාක තියනවා කියන එකට වඩා මේ ලෝකේ සම බ්‍රාහ්මනෝ සත්‍යාබෝධය කරගත් උත්තරම ඒ කියන්නේ එක්තරා දුරකට හෝ මේ ලෞකිකත්වයේ පහු කරගෙන ගියත් ඉන්නවා කියන එක අපට කරන ආරාධනා පත්‍රයක් විසිටින් කාඩ් එකක්. ඒ ආධ්‍යාත්ම මාර්ගයට යන්න. නැත්නම් අපිට බෑ කියලා කියන අනන් එතන මිච්ඡා ජීවේ ඉන්න පුළුවන්. ඒ හෙළදිවේ ඉන්නේ වැඩිපුර තියෙන જાතිව. එතකොට සාරිපුත්තයන් වහන්සේ මෙතෙන්දි කියනවා දිච්චිලාභම් පහම් භික්ඛවේ බුදුහාර කියපු දේ විස්තර කරනවා. සේවිතබ්බම්පි අසේවිතබ්බම් මේ මතයක් අදහසක් ලැබුණාම ඒ දිට්ටි පටිලාභේ Taman දරන අදහස සේවිතබ්බයි අසේවිතබ්බයි කියලා දෙකට දාන්න පුළුවන්. ඒක ඒ ලැබෙන අදහස තව දුරටත් ගෙනියන්න ඕනේ. ඒ ලැබෙන අදහස තව දුරටත් ගෙනියා යුතුයි කියන දෙකට දාන්න පුළුවන්. ඒ දිට්ටි කියන්නේ ඒකයි මතය. ඉතිකෝපනේතම් උත්තම් භගවතා කිංචේතම් පටිච්ච පටිච්ච උත්තම් ඇයි බුදුහාඳුර මෙහෙම කිව්වේ දේශනා කෙරේ ඊට පස්සේ බුදුහාඳුර මෙයා ඒක ආසාරිපුත්තන් වහන්සේ කියන යථාරූපම් භන්තේ දික්ඛිපටිලාභං සේවතු මොනහරි තමන්ට ආව අදහසක් මතයක් තීරණයක් විශේෂයෙන් තීරණයක් අදහසක් අවසාන තීරණය හැටියට ගැනීම තමයි දික්තිය වෙන්නේ ඒ කියන්නේ සංඥාව ඇවිල්ලා චිත්තය ඇවිල්ලා ඒක දිට්ඨියක් බවට පත් වෙනවා. මේ මතේ ස්ථාවර කරගෙන මෙන්න මේ මතේ මං ඉන්නේ කියන එකට එනවා. ඒ දිට්ඨි උපාදානයක් බවට පත් වෙනවා ඊට පස්සේ. යථාභන් යථාරූපම් බන්තේ දිට්ඨිපටිලාභං සේවතු. ඒ තමන් බාරගත්ත ඒ මතය දිගට දිගට ප්‍රගුණ කරනකොට අකුසල ධම්මා අභිවර්ධಂತಿ අකුසල ධර්ම කියන ඒවා වැඩෙන්න පටන් ගන්නවා නම් කුසල ධම්මා පරිහායන්ති කුසල ධර්මයන් පිරිහෙන්න පටන් ගන්නවා නම් ඒව රූපෝ දිට්ඨිපටිලාභෝ නසෙවිතබ්බෝ එවන් මතය එවන් අදහසක එල්බගෙන සිටීම නසෙවිතබ්බෝ ඒක දිගින් දිගට තියාගන්න හොඳ නැහැ දැන් ඒ ඒක තමයි වෙන්නේ දැන් ලෝහිච්ච ඒ ඒ ඒ අධිපති බ්‍රාහ්මණයාට වෙන්නේ ඒක එතකොට යා ඒ නිසා ඒකේ ඒ කට්ටේට තිබිච්ච ආවේ අනිත් අයට ඕනේ ඒ වගේ මං අධිපත්‍යා නම් කවුරු හරි කියන අධිපත්‍යා කෑවහම ඇති ඒක අනිත් අයට බෙදා හදා ගන්න ඕනේ කිව්වා සම්ම ගෞතමයන් සත්‍ය අවබෝධය කරගත්තා අනිත් අයට ඒවා කීකා දෙන්න ඕනේ යථා රූපං කෝ බන්තේ දිට්ටිපටලාභං සේවතු යම් විදිහයක මතයක් ප්‍රගුණ කරාම තමන් තාපු අදහසක් ප්‍රගුණ කළාම දිට්ටියක් වැඩුවාම අකුසල ධර්ම අයින් වෙනවනම් අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අභිවර්ධන්ති ඒව රූපෝ දිට්ටිපටලාභෝ සේවිතබ්බෝ මෙවන් මතේ මේ අදහස ඒ තමන් මත ආපු ඒ අදහස තව තවත් දියුණු කරගන්න ඊට පස්සේ උන්වහන්සේ සාරිපුත්තන් වහන්සේ ආයෙත් බුදුහාමුදුරුවෝ කියනවා කතන් රූපම් භන්තේ ditthi පටලාබන් සේවිතෝ අකුසල ධම්මා බිවර්ධන්ත මොන විදිහේ ditthියක් මතයකට ආවහමද අකුසල ධර්ම වැඩි වෙන්නේ ඉදේවන්තේ ඒ කච්චෝ ඒවන් දික්කෝ සමහර ඇතුළු ලෝකෙ මෙන්න මේම මතයට ඇවිල්ලා ඉන්නවා අර 10 මතකද ආයේ නත්ති දින්න නත්ති ඊත්තන් නත්ති උතම් මේ පින්කම් වැලක් නැහැ දන් දෙන යාගේ වැඩක් නැහැ ලෝකෙට උදව් කරන එක වැඩක් නැහැ චැරිටි වර්ක්ස් වල වැඩක් නැහැ එහෙම කියන අය ඉන්නවා මේ නත්ති සුකට දුක්කට අනං කම්මානම් පලං විපාකෝ මේ කර්ම විපාකයක් කියලා දෙයක් ලෝකේ නැහැ ඕන් තරම් ඉන්නවා අප ඇසුරේම අපි දන්නවා ඒ නිසා ඒකේ ඒක වැරදි මතයක්. නැත්නම් අයන් ලෝකෝ මේ කියන වෙන මේ මේ ලෝක මේ ලෝකේ සහ පරලෝකයේ කියන්නේ ඒ කියන්නේ සත් තන විශේෂයෙන් අර අපි කියන හැටියට මම ඒක උද්දෘත පාඨයක් හැටියට කියන්නේ යලිපෙදීම කියන මම ඒ අදහස යලිපෙදීම කියන වචනේ තේරුම් කරන් විතරයි කියන්නේ ඒක ඊට වඩා පැතිරිච්ච දෙයක් ඊට පස්සේ නත්ති මාතා නත්ති පිතා අම්මා තාත්තා කියලා දෙන්නේ පුටෙච්ච වැදගත් දෙයක් කරලා නැහැ අත්තු නැත්තම් ඒකත් නෙවෙයි වැදගත් වෙන්නේ කියන අදහස ඕපපාතික සත්‍යෝ නැහැ ඊළඟට සත්‍ය අවබෝධය කරගන්න උදවිය නැහැ ඒ කියන්නේ භෞතිකත්වයටම ගිහිල්ලා සත්‍ය අවබෝධය කියලා දෙයක් නැහැ කියලා එතකොට ඒ දික්කපත්ලාභයේ තියෙනවා නම් ඒක දිගට දිගට ගියොත් එහෙම එයාටත් අකුසල ධර්ම වැඩි වෙනවා. ඒක තමයි වෙන්නේ. දැන් මේකෙන් අර ලෝහිච්චේ අධිපති බ්‍රාහ්මණයාට මේ ගෑවිච්ච මේ කියන જાති නෑ. නමුත් එයාට තිබුණ අනිත්‍යයට කරන විශාල හානියක් කරන දිට්ඨියක්. මොකද්ද හානිය? එයා පිළිගන්නේ නැතුවත් බෑ. ඉන්න පුළුවන් සත්‍ය අවබෝධය කරගත්තා නොත් ඒක ලෝකෙට කියලා දෙන්න ඕනේ කියන්නේ. ඒතර බුදුහාම කියන්නේ විශාල අර කලින් කිව්වේ විශාල අමෛත්‍රී දේශසාගත නැත්තම් අකරුණා ආකාරුණික මතයක් ප්‍රකාශ කිරීමක් වෙනවා. බුදුහාම කියන්නේ සත්‍යාබෝධය කරගන්න අයටයි ඒ වගේම සුගතිගාමි වෙන අයටයි කරන අපරාධයක් වෙනවා කියන්නේ. ඒ නිසා අනිවාර්යෙන් එයා දුකට ගාමි වෙනවායි කියලා. ඒක වැදගත් වෙනවා තේරුම් ගන්නට. ඒ දික්ටිපටිලාභය දිනු කරාම මේ තියෙන මතේට එල්බගෙන හිටියාම වෙන හානිය ගැන. ඊළඟට අපි සම්මාදිට්ඨිය ගැන සම්මාදිට්ඨිය ගැන තමයි කතා කරන්න ඕනේ. ආදිට්ඨිය ගැන කතා කරන්න ගෝ දේවල් තියෙනවා. දේවල් තියෙනවා. ඊළඟට මිච්ඡා දිට්ඨිය ගැන අපි ඊළඟට කතා කරනකොට අර අනිවාර්ය ප්‍රතිඵල දෙක ගැන කියනකොට ওই මිච්ඡා දිට්ඨිය හා නිබ්බාණය ගැන කියනකොට සමහර ඒවා උන්වහන්සේ මිත්‍යාදිත්‍ය හා නිරේ ගැන කියනකොට සම්මාදිත්‍ය නිබ්බාණය ගැන කියනකොට පොදු වශයෙන් එන අදහසුත් තියෙනවා. සමහර දේශනාවලදී නිසා මිත්‍යාදිත්‍ය කියා කියනකොට ওই 10ට 10ටම දාන්නත් ඕනේ නමුත් ඒක ගෑවිලා ඉන්නේ. අර මිත්‍යා සංකප්ප ගොන්නට දාන එක හොඳයි. මතකද ඔය නිරේ වග්ගය කියලා තියෙනවා අභිධර්මයේ අපි මේක සමාවෙන්න ධම්ම පදයේ ඒ ගැඹුරින්ම තේරුම් අරගෙන ඉවර කරන්න ඕන අපි. මොකද මේ පසුබිමේ ඉඳලා දැන් අපිට තව ඇතුළට යන්න හදන්නේ. මේ ආපහු මේ මේ පිටපොත්ත කසා ගැනීමක් මේ කරන්නේ. අභූතවාදී නිරයන් උපේටි. එයා අභූතවාදී කියන්නේ අනිත්‍යයට බොරුවට චෝදනා කරන එක්කෙනා. නැත්තම් බොරු කියන එක්කෙනා. නොසිද්ධි වෙච්ච දෙයක් සිදු වුණායි කියලා හානි කරන්ට කියන එක නා නිරේට යනවා කියලා. ඒතකොට මතක තියෙන්න ඕන බොරුවක් කිව්වා කියලා නිරයට යන්නේ සමහර දේවල් වලදී බුදුහාර ඒ කියලා දෙන්න හදන එකේ තියෙන අපරාධය. ඒකයි කියන්නේ. යෝචාපි කත්වාන කරෝමිති ආ කවුරු හරි කියනවා නම් මං කරලා මං කෙලේ නෑ කියලා කියනවා නම් ඒ ඒ වගේ ඇත්තු නිරේට යනවායි කියලා. එතෙන්දි පොදු අදහස දේශනා කරන්න. ඒකේ මේ නියත මිත්‍යා දෘෂ්ටියක් හැටියට කියනවාම නෙවෙයි. ඒකේ ප්‍රතිඵලය තමයි ඒ කමං කමං කරන කතාවෙන් ලැබෙන ප්‍රතිඵලය කරන හානිය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. දැන් බුදුවරයෙක්ගේ ඇඟිලේ සැලවීම ආනන්තරේ පාප කර්මයක් වෙන්නේ ඒකයි. ඒ පුජ්‍යල භාවයේ උතුම් බව නිසා. නැත්නම් ලේසලවීම අනන්තයට පාව යන්නේ බුදුරෙක්. ඒ වගේ. දැන් කාන්තාවක් මැරීම සහ අම්මා මැරීම කියන අත්කේ දෙවි දෙවිදිහක් තියෙනවා. අන්න එතන ඒ චේතනාව සහ ප්‍රතිඵලය තමයි එතන බලාපොරොත්තු දැනගන්නට ඕන. ඊළඟට ඒ ඒ නිරේ වග්ගෙම තියෙන ධම්මපදේ කාසාව කන්තා බහවෝ නිකන් චීවරයක් දරාගෙන ඉන්න අය වැඩිපුර ඉන්නවා. පාප ධම්ම අසඤ්ඤත ඒත්තම් පාප ධර්මයි තියෙන්නේ සංයත භාවයේ ගෑවිලවත් නැහැ. පාපා පාපෙහි කම්මේහි පාප කර්ම වලින් පිරීලා ඉන්නවා. තේ නිර්යන්තේව පජ්ජරියතු නිරීපදේනවා කියලා. ඒ ඒ පොදුවේ කියන දේශනේ එතකොට. ඒ කියන්නේ අර දැන් ඔය මිච්ඡාදි මිච්ඡා ආජීවය කියලා කියන්නේ ඒකට આવොත් ඒක වෙනවා. මිච්ඡාදියේ බොහෝ විට සිදු වෙන්නේ ශ්‍රමණත්වයේ තුලින්. ඊට පස්සේ එත ඒ මම කියන්න හදන බුදුහාමුදුරු සමහර දේශනාවල නිරය කියන එක මිච්ඡාදිත්‍යත් එක්ක සම්බන්ධ කරනවා. ඒ එතකොට ඒක කළා කියලා යනවාම කියන එක නෙවෙයි. නමුත් ඒකේ පැත්ත නැඹුරලා තියෙනවා. ඊට පස්සේ චත්තාරි ථානානින රූපමත්තු ආපජ්ජති පරදාරූපසේ පරදා සේවනය කරන කෙනෙක් ඉන්නවා නම් එයාත් අනිවාර්යෙන් එයා අපුඤ්ඤලාභයක් තියෙනවා එයාට සුවසේ නිින්ද යන්නේ නැහැ නින්දාව ලැබෙනවා ඊට පස්සේ නිරයන් චතුත්ථ අනිවාර්යෙන් අනිවාර්යෙන් කියලා නැත් හතරින් ප්‍රතිඵලය හැටියට එයා නිරේ ලැබෙනවා කියලා ඊළඟට කුසෝ යතා දුග්ගහිතු හත්ත මේවානු කන්තති. හරියට ඉලුක් ගහක් වැරදි විදිහට ඇල්ලුවොත් හරස් පැත්තට ඇල්ලලා ඇද්දොත් අතම කැපෙනවා. හත්ත මේව අනුකාන්තට. අත කැපිලා යන අර පේපර් කාර්ට් එකක් වුණා. ඒ වගේ සාමාන්‍යයෙන් දුප්පරාමර්ථන. හරියට ප්‍රතිඵල ලැබෙන විදිහට වැඩ කෙරේ නැත්නම් ඒ ලබන පැවිද්ද නිර්යායූප කඩති. මේ පැවිදි බවම නිරයට ඇදලා දානවා. ඊළඟට කියනවන්නේ ඒක Tamanට ගැලපෙනවා මිච්ඡා දිට්ඨි නුනොත් උන බුදුහාරු කියන එක අපිට ගැලපෙනවා කියලා හිතන්න ඕන. නගරං යතා පච්ඡන්තං ගුත්තං සන්තර බාහිරං හරියට ඇතුළයි පිටයි හොඳට ප්‍රාකාර දාලා ආරක්ෂා කරපු නගරයක් වගේ ඒවං ගෝපේත අත්තානං තමන්ගේ පුද්ගල භාවය කියන එක මම ඒ වචනේ අපාචි කරා පුද්ගල භාවය කියන එක මොකද අපි පුද්ගලයෝ වෙලා හමාරින්ද ඒක රැකගන්න කනෝ වූ මා උපජ්ජගා මේ ක්ෂණේ කියන එක මේ මොහොත ලැබਿੱච්ච මේ අවදිවත් වෙන්න තථාගත ධර්මයට පංච උපාදාන ඛණ්ඩයට ඉබිලා බලන්න අවස්ථාවක් ලැබਿੱච්චේ ඉබිලා බැලීම පහු කරගන්න එපා. ඒක මිස් වෙලා යන්න එපා. chance එක මිස් කරගන්න එපා. කන තීතයි සෝචන්ත. ක්ෂණයේ පරක් වෙලා ගියොත් එහෙම යක්තිය ශෝක කරනවා. නිර්යම්මි සමප්පිත. නිරේ තමයි කට්ටියට ලගින්න වෙන්නේ කියලා. මොනේ අපට ගැලපෙන්නේ නැතර අනිවාර්ය ප්‍රතිඵල වෙන්න පුළුවන් එහෙම නොත් එහෙම කියලා. අර වන්දනීය වගේ උත්තරමෙක් කෙනා waste is life waste කියලා. ඊළඟට කියනවා මිච්ඡාදිත්‍ති සමාදානා සත්තාගච්ඡanti දුක්ගතින් කියලා. ඒ වගේ බුදුහන් මට කියන්න ඕනේ දුක්ගතිය නිරේ කියන එක අනිවාර්ය ප්‍රතිඵල වෙනවා එහෙම කියනකොට. ඒ නිසා මේ පොදුවේ ප්‍රකාශ කරන දේවලුත් තියෙනවා. නැත්නම් අතන ලෝහිච්ඡ ඒ අධිපති බ්‍රාහ්මණයාට ඒ ප්‍රාස්ථාධිපතිට දේශනා කරේ එයා වගේ කෙනෙක් ඒක කිව්වහම එයාට අනුගත වෙන ගොඩක් අය ඉන්නවා අපි දන්න මේ ජනාධිපතිතුමත් මෙහෙමයි කිය අපි නම් යන්නේ නැහැ යා කියලා. ඒකට ඒ පළාත් ජනාධිපතිවරයා නේ ආණ්ඩුකාරවරයානේ. ඒතර බුදුහාමුදුරුවන්ට හමුවෙන්ට යන්න කාට හරි ඕනකම තිබුණා නම් අරයාගෙන් අරියාදුවක් වෙයි කියලා පැත්තට යන්න ඉඩ තියෙනවා. ඒක ඒ නිසානේ අර රෝසිකට ඒක කියනකොට බුදුහාමර කිව්වේ ඒ යා එහෙම සිද්ධ වෙයි එහෙම සිද්ධ වෙයි කියලා කියන බුදුහාමර අනිවාර්යෙන් දැනම මුදව ගන්නට ඕනේ කියලා. ඒ ගැන සාකච්ඡා කරන සාකච්ඡා කරන්න පුළුවන් සම්මා සම්බුදු සරණයි අපි මිච්ඡා දිට්ඨිය තමයි වැඩිපුර වැටෙන්න අද කතා කරලා තෙරුවන් සරණකට සිටුවන්නේ වෙනත් අයිට ආරාධනා කරන අනිකුත් අයට අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මේ මම ප්‍රශ්නයක් අහන්නම් මේ මේ චිත්‍ර මහත්මියගෙන් චිත්‍ර මහත්මිය කලින් සඳහන් කළාද මේ කියන්නේ මිත්‍යා කිසියම් මේ මේ භූත ස්වરૂපයේ ඇති ඕනම කෙනෙක් සත්‍යයක් ගත්තම මේ මිත්‍යා දිට්ඨියක් සහ සම්මා දිට්ඨිය කියන දේ එයාට එකවර තියෙන එකවර කියන්නේ නැති වෙන බෑනේ. ඒ කියන්නේ දැන් මෙහෙම අපිට සරලම කරමු. දැන් මම ගත්තොත් මට මේ මිත්‍යා දිට්ඨියක් හද තිබිලා හෙට සම්මා දිට්ඨියක් ඇති වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඊ සම්මා දිට්ඨියක් තිබිලා අද මිත්‍යා දිට්ඨියක් ඇති වෙන්න පුළුවන්ද? කියන කාරණාව මම අහන්න කැමති චිත්ත මාධ්‍යයෙන් මම ඒ වගේම මිත්‍යා සංකප්ප ඇතිවෙන නම් කෙනෙකුට ඒකෙන් අදහස් වෙන්නේ යා මිත්‍යා දිට්ඨියේ ඉන්නවා කියලාද? ප්‍රශ්න දෙකක් මම ඉදපත් ගන්නම් චිත්තමහත්මිය ඔබතුමීට. තේරුම් ගන්න හැම දෙනාටම ඇත්තටම සත්‍යජිතම අපිට තේරුම් කළ දුන්න මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්නේ මිත්‍යා සංඥාවක් නිසානේ. දැන් මිත්‍යා සංඥාවක් ආවහම තමයි ඒක තවදුරටත් වර්ධනය වෙන්නේ මිත්‍යා චිත්තයක් දෙයට දෘෂ්ටියක් විදිහට ඇති වෙන්න. ඒකට මේ හිතේ ස්වභාවය ගැන අපි තේරුම් ගත්තොත් අපි මොකුත්ම දන්නේ නැති විදිහට සිතේ ස්වභාවය තමයි වෙනස් වෙන්නේ. යම් කිසි විදියකින් මෙය සත්‍ය අවබෝධයේ සිදු නොවුණු සිතකට යථාර්ථය නොදකපු සිතකට ඒ මිත්‍යාවට යන්නත් පුළුවන් සම්මාවට එන්නත් පුළුවන්කම තියෙනවා. මොකද ඒ සිතේ ස්වરૂපය. සත්‍ය අවබෝධය කරපු සිතක වෙනස ඒ අවබෝධයෙන් ඇති වෙලා ඒක දැකලා එවැනි දෙයක් එන්න එනකොටම Taman දන්නවා ඒක මෙන්න මෙහිම නේද මේක පටන් ගත්තේ කියලා. ඉන්ෂා දලොත් මාත්‍ය දැනටනම් තේරුම් අරගෙන තියෙන්නේ ඒක වෙනස් වෙන්න පුළුවන්. යම්කිසි කෙනෙක් ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණෙන කලින් එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඒකම වෙන්න ඕනේ අර මෙගසාලා සූත්‍රයේ අර විදිහට අර තාත්තයි නුකු තාත්තයි දැන් කතාවක් අපි අහලා තියෙන්නේ. දෙන්න මේ මේ හිටියා. නමුත් මේ විදිහට එකම තැනට ගියා. ඒ වගේ කතාවක්. ඒ නිසා ඒ වෙනස් වෙන සිතේ ස්වභාවය කොච්චර ඉක්මනට හිත වෙනස් වෙනවද කියන එක උඩ යමෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණලා නැත්නම් ඒ తত্ত্বය ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි තේරුම් අරන් තියෙන්නේ. ඔව් චිත්තමාත්මය කියන්නේ අපි මේ සමාවෙන්න මේ ඒ කියන්නේ අපිට දිට්ඨි තුනක් ගැනනේ කතා කරන්නේ. මිත්‍යා දිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය සහ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ওই තුනනේ තියෙන්නේ. එතකොට ලෞකික සම්මාදිට්ඨියක් ඉන්න කෙනෙකුට ඊයේ අද මිත්‍යාදිත්‍යයක් ඇති වෙන්න පුළුවන්. ඔබතුමී කියන විදිහට. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨියේ දිට්ඨි තත්වයකට ඊයේපත් වුණා නම් එයාට නැවත මිත්‍යාදිත්‍යයක් ඇති වෙන්න බෑ කියලා ඔබතුමී කියන්නේ. හරිද මම ඔබතුමී කියපු දේ හිත කළොත් එහෙම ඒකද කිව්වේ? ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණෙනවා කියන්නේ පළවෙනි මාර්ගස්ත පුද්ගලයෙක්ගේ මනසනේ. පුද්ගලයා. ඕ නෑ මම අර කිව්ව ප්‍රශ්නේ ඒකද නැද්ද කියලා කියන්නකෝ මට සරලව ගත්තම ලේසියෙන් ගන්න වචන වලින් පැටලෙන්න පුළුවන් ඒකයි. ඒකද කිව්වේ? ඒ කියන්නේ ඒ කියන්නේ කිසියම් කෙනෙක් ඊයේ ලෝකෝත්තර සමාධියට පත් වුණා නම් ඉන්පසුව එයාට මිත්‍යා දිට්ඨියකට යන්න අවකාශයක් ඇත්තෙම නැහැ. එහෙමද? ඇත්තටම යම් කිසි කෙනෙක් නිවන සාක්ෂාත් කරොත් තමයි නැවත ගන්න සම්පූර්ණම ඉඩ නැත්තේ කියලා හිතෙනවා. මොකද සම්මාදිට්ඨියට පැමිණුණත් එකම දේ වෙන්න පුළුවන් වෙන්නේ යම් කිසි කෙනෙක් රහත් ඵලයට යම් කිසි මනසක් රහත් ඵලයට පැමිණෙන තුරු මේ දේ සිද්ධ වෙන්නේ මෙහෙමයි කියන එක දැනගන්නවා. අවබෝධයෙන් දැනගෙන දැනගෙන ගිහිල්ලා ඒ අවසාන සත්‍යයේදී අපේ මාපට තේරුම් කළ දීලා තියෙනවානේ අපි ශ්‍රුතමය වශයෙන් දන්නවනේ අනිදස්සන විඥානය ගැන. එවැනි තත්ත්වයක් අවබෝධ කරපු දැකපු මනසකට ඒ ඒ යථා තත්ත්වය යථාර්ථය කොහොමද මේක ඇති වෙන්නේ කියන එක සමුදය දැකලා තියෙනවා. එතකොට මේ සමුදය දැකපු කෙනෙකුට වච සමා වෙන මේ කෙනෙකුට කෙනෙකුට කියනකොට ඒක එච්චර වටින්නේ නැහැ. නමුත් එවැනි මනසකට වෙන්න ඉඩක් නැහැ. එවැනි මනසක් අවබෝධය කරගෙන තියෙන්නේ. ඒ වෙනතු නැවතත් අය කෙටියෙන් මේක සමාන මම බාධා කරනවා. හොඳයි. මොකද මේ ඔබතුමී වචන ගොඩක් කියන හින්දා මම කෙටි ප්‍රශ්නයක් මම අහන්නේ. ඒතකොට දැන් එහෙනම් ඔබතුමී කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ නිර්වාණයෙන් මෙහා ඒ කියන්නේ පූර්ව සම්මාදිට්ඨියක් නැත්නම් සාස්ත්‍ර සම්පූර්ණයෙන් ශේෂ්ත්‍රප කෙනෙකු අරුණම ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ඇති වුණත් වෙනත් වචනෙන් කියනවා නම් සෝවාන් සකුදාගාමී අනාගාමී වුණත් ඔහුටත් මිත්‍යාදිට්ඨියක් ඇති වෙන්න පුළුවන් කියලා බුදු මෙහෙම දැන් කියන්නේ. නෑ නෑ නෑ නෑ මම එපිටුමේ නෑනේ මම අහන්න මම මේක සතුටු මම මේ වචන වලින් නුකුක බරට දාලාම ඇහුවේ පසු අවසාන උත්තරේ තිබුණේ ඒකද කියලා චිත්‍රාත්මිකේ මම අහන්නේ චිත්‍රාත් පොඩ්ඩක් හිතමු අපි මෙහෙම හිතමු දැන් අර විසාකාව ගැන අපි අහලා තියෙනවනේ විසාකාව සෝවාන් වෙච්ච කෙනේ එවැනි කෙනෙකුට දැන් මිත්‍යා දෘෂ්ටිය කියන එකයි සාමාන්‍ය හිතේ දැන් මමත් මම මගේ කියන මම කියන එක තේරුම් ගත්තත් මේ මම කියන්නේ මොකද්ද කියන එක අර මගේකම තිබුණනේ එතුමියට ඒ නිසා සම්පූර්ණ සත්‍ය අවබෝධයේ සිද්ධ වෙච්ච මනසකුයි ප්‍රථම මාර්ග ඒ කියන්නේ සෝවාන් තත්ත්වයේ මනසකුයි දෙකේ වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන් කියේ මිත්‍යා දෘෂ්ටියට යන එකම නෙමෙයි වෙනස්කම් ඇති වෙන්න පුළුවන් මොකද තාම ඒක අර බොහොම ශනික දැකීම පමණක් නිසා වෙන දෙයක් නිසා ඒකයි මම අදහස් කරේ. නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණ කෙනෙකුට මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්න ඉඩක් ඇත්තේ නෑ නැවත. නේ ඒක එහෙනම් මම අර ඉස්සෙල්ලාම බෞද්ධමිකට මම අවසාන වලට බාධා කරන්න කලින් බාධා කරපු අවස්ථාවේ අහන ප්‍රශ්නේ තමයි ඔබතුමී කියන්නේ එහෙමනම්. නැවතත් මම කියන්න මම මම ඔබතුමී කියන්නේ එහෙනම් ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනෙකුට මිත්‍යා දිට්ඨියක් නැවත තියෙන පුළුවන්කම තියෙනවා. නමුත් කිසියම් කෙනෙකු ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇතුණා නම් අපි වෙනත් විදිහට කිව්වොත් එයා ප්‍රථම මාර්ගඵලයකට පත්වෙච්ච වගේ කෙනෙකු බවටපත් වුණාට පසුව නැවත වුණා මිත්‍යා දිට්ඨි පැත්තක් අතපත ගන්නෙම නැහැ කියන එක තමයි එහෙනම් කියවෙන්නේ. හරි ඔව්ද නැද්ද කියලා කිව්වම ඇතිනට හොඳයි. එහෙමනේ? නෑ ඒක තමයි කියන්නේ. හොඳයි. හොඳයි. ඒ පිළිබඳව අපි වෙනත් අයකටත් යමු මේ සේන මහත්මයා ඔබතුමාට වෙන්න. තෙරුවන් සරණයි මට නම් තේරෙලා තියෙන්නේ දැන් සුවාන් වෙච්ච කෙනෙකුට කවදාවත් අයිත් මිත්‍යා මිත්‍යා දිට්ඨියක් ඇති වෙන්නේ නැහැ කියන එක ඒකට හේතුව වශයෙන් මට තේරෙන්නේ මිත්‍යා දිට්ඨියට උනොත් අපාය ගාමි වෙනවා ඉතින් හරි තිරසන් යෝනි හරි වෙනවා නමුත් සුවාන් වෙච්ච කෙනෙක් කවදාවත් නිරේතවත් එහෙම නැත්නම් තිරසන් නෙවණියටවත් දැන් නැති බව බුදුහාමුදුරුවෝ අනිවාර්යෙන් කියලා තියෙනවා. ඒකෙන්ද අනිවාර්යයෙන්ම මට හිතෙනවා මේ මේක මගේ අදහස. ඒ කියනවාත් ඒ කියන්නේ මිත්‍යාදිත්‍යයක් ඇති වුණොත් නිරේත යනවාමද? ඔව් මිත්‍යාදිත්‍ය තියෙනවා නම් ඒ මිත්‍යාදිත්‍ය තියෙන වෙලාවේ චුත වුණොත් එයා යන්න ඕනේ නිරේත එහෙම නැත්නම් ඒ මිත්‍යාදිත්‍ය තියෙන සිත තියාගෙන නැති වුණොත් ඒ කියන්නේ අපිට මොකද එයා මරුණොත් ඒ වෙලාවේදී මේ මිත්‍යා දිට්ඨි සිතින් එතකොට අනිවාර්යෙන් යන්න ඕනේ කොනිරේට එහෙම නැත්නම් තිරසන්න ඕනේට බුදුහාමුදුරුවෝ කියන විදිහට සේනමාතේ එතකොට මේ මිත්‍යා සංකප්පයක් යම් කිසි කෙනෙකුට ඇති වුණ ඇති වෙනවා නම් ඒක එයාට මිත්‍යා දිට්ඨියක් තියනවාද ඒක නම් මට කියන්න දෙයක් නැහැ මිත්‍යා සංකල්ප මිත්‍යා දිට්ඨිය නමුත් මිත්‍යා දිට්ඨිය කියන එක එක එක දිට්ඨියක් ඒක ඒක සිත සිත ඇති කරන සිතේ ඇති වෙන ක්‍රියාකාරීකමක් සංකල්පයක් කියන්නේ ක්‍රියාකාරීකමක්ද කියන එක මම දන්නේ නමුත් යම් කිසි දැන් යම් කිසි සිත නරක සිතකින් නැති වුණොත් නරක තැනකට යන බව නම් මම පිළිගන්නවා හොඳ සිතකින් ඇති වුණොත් පමණයි හොඳ තැනකට ඇති වෙන්නේ. ඉතින් නරක නරක සිතක් ඇති වෙන වනං කොයිම විදියකට හරි නරක සිතක් ඇති වෙනවා නම් ඒ වෙලාවේදී චුත වෙන්නත් ඒ කියන්නේ ඒ වෙලාවේදී මැරෙන්නත් ඉඩකඩ තියෙනවා. මොකද අපි දන්නේ කොයි වෙලාවෙ මැරෙනවද කියලා. දැන් අපි දන්නවා සමහර හොඳට පින් කරපු අර මල්ලිකා දේවිය වගේ අපායට ගියා. දවස් 7කට නමුත් ඒ ගියේ පමණ නෙවෙයි ඒ සෝවන් වෙලා තිබුණේ නැහැ නමුත් සෝවන් වෙච්ච කිසිම කෙනෙක් අපායට ගිය බවක් මම නම් අහලා නැහැ තාම නෑ හොඳයි මම පද්මශ්‍රී මාත්‍යට වෙන්නම් පද්මශ්‍රී මාත්‍යා මේ සමාන මම ටිකක් මේ මේ මැදිහත් වෙන වැඩිමේ අවසාන කොටසදී කියලා හිතනවා මේ නමුත් මේ මට හිතලා මේ දැන් කතා කරලා හිටියා වගේ වෙනවා නමුත් වචන ගොඩක් පොඩි පොඩි දේවල් විශ්සන් ගත නැත්නම් දැන් මිත්‍යා සංකප්පය කියලා කිව්වන් පස්සේ කාම සංකප්ප මේ ව්‍යාපාර සංකප්ප විහිංසා සංකප්ප කියලා අපි කියනවානේ එතකොට මේ කාම සංකප්පයක් කියලා කිව්වමත් ඒකත් මොකද්ද කියලා අපි දන්නවනේ නේද යම් කාම සංකප්පයක් කියන්නේ එදිනෙදා බොහෝ විට කෙනෙකුට ගෝචරෙන් තැනක් එතකොට මේ කාම සංකප්පයක් ඇති වෙනවා කියන්නේ මිත්‍යා සංකප්පයක් තියෙනවා කියන එක නම් ඒතර මිත්‍යා සංකප්පයක් තියෙනවා කියන්නේ මිත්‍යා දිට්ඨියක් තියෙනවද නැද්ද කියන එක තේරුම් ගන්න මම කැමතියි. මේ දෙක එකක්ද දෙකක්ද දෙකේ සම්බන්ධයක් තියෙනවද කියන කාරණාව. එතකොට මේ සම්ජිමාට මේක තවත් තැනකින් ස්පර්ශ කරන්න පුළුවන් මේක ඒ කියන්නේ අපි සක්කාය දිට්ඨිය කියන එක ගැන අවතේරුම් අරගත්ත තැනකට නම් ඇවිල්ලා තියෙන සක්කාය දිට්ඨියෙන් අත් මිදුන තැනකට ආපු කෙනෙක් ආත්ම සංකල්පයේ තියෙන පුහු බව දැනගත්ත කෙනෙකුට ආපහු මිත්‍යාවකට එල්බ ගන්න අවස්ථාවක් නැහැ කියන විශ්වාසය තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ එයා ආත්ම සංකල්පයේ තියෙන වැරද්ද දැනගත්ත කෙනෙක්. එයා කොහොමද ආපහු ඒ ආත්ම සංකල්පයක් මත ඉඳගෙන වෙනත් වැරදි සංකල්ප වලට එළමෙන. ඒකින්ද සෝවාන් ඵලයට හරි ළඟා වෙච්ච කෙනෙක් මිත්‍යා දෘෂ්ටියකට තවත් එතනින් එහාට වැටෙනවා කියලා හිතන්න අසීරුයි. තේරුණා සර්. ඔව් මම හිතන්නේ ඔබතුමා උත්තර දුන්නේ කලින් ප්‍රශ්නෙට. මම දෙවෙනි දව ප්‍රශ්නේ අහුණා කියලා විශ්වාස කරනවා. මට ඒකට හිතන්න වෙන්නේ එතනින් ඉඳන් ඒකයි දවලත් මාත්‍යා මම එතනින් උත්තර දුන්නේ. ඔව් නෑ පළවෙනි ප්‍රශ්නේ හරි. ඒක අපි තේරුම් ගත්තා. අපි දැන් එතන තමයි ඉන්නේ. දැන් දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නකො. මිත්‍යා සංකප්පයක් යම් කිසි කෙනෙකුට ඇති වෙනවද? කාම සංකප්පයක් ඇති වෙනවද කෙනෙකුට? ඒ කාම සංකප්පයක් ඇති වෙන කෙනා මිත්‍යා දිට්ඨියකට ඉන්න ඉන්නවා කියලා අපිට සාමාන්‍ය කියන්න පුළුවන්ද? ජෙනරලයිස් කරන්න පුළුවන්ද? කාම කැමැති වීම පිළිබඳ කාම සංකල්පයක් ඇති වෙන්නේ කාටද කියන එක තමයි ඉස්සෙල්ලා හිතන්න ඕනේ. මොකද මෙතන අපිට මම හිතන විදිහ මට තේරෙන විදිහට අනාගාමී තත්ත්වයට එනකම්ම කාම සංකල්ප අපිට ඇති වෙනව නේද? එතකොට එහෙම ඇති වෙන්න ඉඩ තියෙනවා නම් ඒවා ඒ ඒවා කාම සංකල්පය කියන එක වැරදි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පිරිසුදු වෙලා නැහැ එතන. දිට්ඨිය කියන වචනේ අපි මේ වචන ඩිෆයින් කරගන්න ඕනේ දිට්ඨිය කියන්නේ ඒක දෘෂ්ටියක් බවට තදවපත් වෙලා කියනවද නැද්ද කියන එක මිත්‍යා දිට්ඨිය කියන එකයි අපි මේ මුල්ලි මූලික ප්‍රශ්නේම අද කතා කරේ වැදගත් මොකද මේ මිත්‍යා දිට්ඨිය කියන එක ගැන අපිට හොඳ පිරිසුදු වැටහීමක් ලැබෙන්න ඒක හරි මූලිකයි වැදගත් අපිට තාම මේක හරියටම ග්‍රහණය වෙලා නැතුවවද්ද කියලා තමයි මටත් තේරෙන්නේ තේරුණා සර් දැන්නේ පද්මසේ මහත්මයා බොහොම හොඳ දෙයක් ඉදිරිපත් කළේ අපිට. අපි මේ වචන මුලින් ඉතාම හොඳින් තේරුම් ගන්න ඕන. මොකද මිත්‍යා දෘෂ්ටිය කිව්වහම ඔක්කොම එක ගොඩකට දාලා අපිට හිතන්න බෑ. මොකද මිත්‍යා දෘෂ්ටිය ගැන විස්තර වෙන තැන්වල ඇත්තටම අපි අර තද බල දෘෂ්ටි අපි ළඟ නැති වුණත් අපි ළඟ තාම තියෙනවා නම් සාස්ත්‍ව දෘෂ්ටියත් උත්තර දෘෂ්ටියත් දෙක. ඒක බොහොම හොඳයි මේ ලාමකයි බොහොම මේ අසරණයි වගේ තීරුණාට ඒව දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටි. ඉතින් ඒ සම්බන්ධවත් තථාගතයන් වහන්සේ කතා කරලා තියෙනවා. ඒ නිසා දැන් අපි අර කතා කරපු විදිහට දැන් මෙහෙම පැවැත්ම තියෙනවා. මෙහෙම දිගටම පැවතීමක් තියෙනවා කියන අදහස සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ தත්ත්වය වෙනතුරුම අපිට මිත්‍යා දෘෂ්ටි තියෙනවා. ඒ පද්මසිරි මහත්තයා කියපු එක බොහොම හොඳයි. අපි ඇත්තටම හොඳින් තේරුම් ගන්න ඕන මේ වචන. මේක එක ගොඩකට දාලා කියන්න බෑ අපිට. බොහොම සරලවත් මෙහෙම බොහොම ලාමක විදිහටත් මෙහෙමත් තියෙන්න පුළුවන්. ඒ දේ නැති වෙන්නත් ඕනේ. එහෙමනම් ඒව අපි තියනවාද කියලා දැක්කේ නැත්තම් අපිට ඒක චිත්‍රමාත් මේක බොහොම හොඳයි දැන් ඒ කියන්නේ ඒක හරිම හොඳයි ඔබතුමා ඒක විශ්මතු කරපු එක දැන් මම නම් කතා කරනකොට මම ප්‍රශ්න අහුවම ඒ කියන්නේ සූත්‍ර දේශනාවල අපිට පොඩ්ඩක් මිත්‍යා දිට්ඨිය ගොඩක් මිත්‍යා දිට්ඨිය කියලා වචන වලින් කියවෙන්නේ නැහනේ නේද යම් කිසි මට්ටමකට කියලා කියන්නෙත් නැහනේ ඒක මිත්‍යා දිට්ඨියට මිත්‍යා දිට්ඨියම තමයි කියන්නේ ඒ කියන්නේ අර මේ අසුචි ගොඩක් තිබුණත් අසුචි පොඩ්ඩක් සාක්කු දාන් හිටියත් ගන්ධ එකම ගන්ධයනේ ඒ අනුව මේ අපි දැන් කතා කරනකොට අපි හිතමු මිත්‍යා දිට්ඨිය නම් මිත්‍යා දිට්ඨියමයි. පොඩ්ඩ හෝ ගොඩ හෝ කියලා ඒ මට්ටමට කතා කරන්න කියලා යෝජනා කරන්නේ. හොඳයි අපි ගෞරවයෙන් සත්‍යතුමාට යොමු සත්‍යතුමාට ටිකක් වෙනත් පැත්තට මම ගෙනිච්චද දන්නේ නැහැ සත්‍යතුමාට යොමු වෙනවා. දන්නේ නැහැ නෙවෙයි ගෙනිච්චා මේ මිච්ඡා දිට්ඨි කි දිට්ඨි කියන්නේ දැන් සෝතාපන්න එක්කන මේ කංචි සංඛාරා නිච්ඡතු උපගමී අවසාන වශයෙන් තීරණයක් ගන්න එයා මේක සංඛාරයක් නිච්චයි කියලා. ඒ වගේම සුඛයක් සුඛයයි කියලා අවසාන වශයෙන් නිගමනය කරන්න මොකද දන්නවා මේක. සුඛයට කැමැත්ත තියෙනවා. නමුත් ඒක විශාල බේරිල්ලකින් බේරලා ඉන්නේ. දිත්තේ කියන්නේ අවසාන නිගමනයක් නෑ යාට. පැහැදිලි දැකීමක් තියෙනවා සීලේ අවශ්‍යතාවය කියන. එයා අතින් කෙරෙන වැරද්දක් එයා හංගන්න නෑ. ඒක පාඩම් පේන මේක නිබ්බානයට ප්‍රතිවිරුද්ධ දෙයක් කියලා. ඒ අවබෝධය එනවා එයාට. මොකද එයාගේ අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ පාදාන ඛණ්ඩ එයා වෙන් කරලා දැකලා තියෙනවා. ඒ නිසා එයාට ඒ පරිස්සම් වෙනවා සත්‍යච්ච දෙයක් අතර ගත්තාම අයින් කරනවා. ඒක පාට ඒක ගන්නෙ නෑ. එයා අවදින් ඉන්නේ. ඒතොර දික්ටි කියලා කියන්නේ අවසාන වශයෙන් නිගමනයක් හැටියට මතයක් දරන එක. කාම සංකල්පයක් කියන එක නෙමෙයි මිච්ඡාදිට්ඨිය කියන්නේ. දැන් ওই කතාවේදී ආවේ අපි කාම සංකප්ප තියන අයත්. නමුත් ඒ කාම මිච්ඡාචාරයට යවෙන්නේ නැහැ. ද්වේෂය තියෙනවා. නමුත් ද්වේෂෙන් අනත්තට හිංසාවක් වෙන්නේ නැහැ. එතනයි සිද්ධ වෙන්නේ. ද්වේෂයෙන් කාට හරි කපාට කතා කළා ඒක <laughs> සමාව ගන්න ඒ වෙලාවේ. ගෙනියන්න විනාඩි ගානක් යාට. නේ කංචි සංඛාරා නිච්ඡත උපගමී අවසාන වශයෙන් නිගමනයේ තීරණයක් එන්නේ නැහැ මේක නිත්‍යයි කියලා. ඒක එන්නේ නැහැ යාට. මෙයා දැකලා තියෙන්නේ. ඒතර හේතු දික්ටි කියලා කියන්නේ අවසාන වශයෙන් මතයක් හැටියට ඒක පිළිගන්නවා. ඒ මතේ ඉන්නවා. දැන් දේශපාලන මත තියෙන්නේ ඒ ඒක කියන්න ඕන අපි හිතමු රිපබ්ලිකන් නම් ඒකට රිපබ්ලිකන්ම තමයි. ඩෙමොක්‍රට් නම් ඩෙමොක්‍රේ බැවද්ද කළත් නැතත් ඒ විදිහට. ඒ වුණ රටකේම ඒ ඉන්න එකින් එහාට යන්න දන්නේ නැහැ යාළුවා. ඒ වගේ මත්යේට ආවහම දැන් හැමදාම හරක් නැත්නම් කෙනෙක් කොහොම හරි එයාට ඒක තේරෙන්නේ නැහැ ඒ හරක විඳින දුක. අර පුංචි බහුපට පැනලා යනකොටත් ඇදලා අරගෙන එයා ජයග්‍රහණයක් කරන ඇදලා අරගෙන ආපු එකගේ බෙල්ල කපලා මේ කකුල් දෙකෙන් එල්ලුවා කියලා. ඒ වගේ. ඒ වගේ දිට්ඨියට එයා ඒක කොහොමදවත් ඒක පාපයක් ඒක ඒක බීෆ් ඉන්ඩස්ට්‍රි කියලා සාකච්ඡා කරා. එයා ඒ වචනින්වත් පිට යන්න කැමති නැහැ. ඒක තමයි දික්තිය වෙන්නේ. ඒ ভেජිටේරියන් වුණා දික්තියක් වෙනා ඊට පස්සේ. එයා ভেජිටේරියන් එක්කන ভেජිටේරියන් කන එක්කන විනාශ නොන් ভেජිටේරියන් විනාශ කරන්න ලෑස්ති වෙනවා. ඒ දික්තියතාව. ඒ වගේ අවසාන නිගමනය තීනයක් හැටියට මතයක් අරගෙන මතේ මත තමයි ජීවත් වෙන්නේ. ඒවා අපි දන්නේ බුදුහාමුදුරු කිව්වත් අව බුදුහාමුදුරු කියන්නේ ඊට පස්සේ ඔය ඉන්දියාවේ කෙන්නේ ඔය කිව්වත් අපි ගණන් ගන්න බුදුහාමුදුරු වැරදි කියන්න මගේ සංකේත තියෙන කෝටි ගණන් ඒ කට්ටිය ළඟ තියෙනවා ඒවා. ඒ තථාගතයන් වහන්සේට ආදරේ නොකරන කෙනෙක්. ඒ වගේම තෝ ජීසස්ට ආදරේ කරන්නට කියන්නේ ජීසස් වැරදි කියන්ට ඕන තරම් මතක උඩ ගහ ගන්න. සත්‍යසාය වැරදි කියන්ට ඕන ඕනම ආයත එයාගෙන කුයා කොච්චර ශීලවන්ත වෙලා හිටියත් කොච්චර කරුණාමයිතය තිබුණත් එයා වැරදි කියන්නේ අපි ගොඩ ගහ ගන්න පුළුවන් මත. ඒ විදිහට මහාවීර හොඳ හොඳ කියන්නේ නමුත් මහාවීර වැරදි කියන්ට අපිට ගොඩ ගහ ගන්න පුළුවන් මත ඕන තරම්. ජෛනවරයෙකුට පුළුවන් බුදුහාර වැරදි කියන්න මත ගොඩ ගන්න. ඒ දිට්ඨියට වැටෙනවා. ඊට පස්සේ දිට්ඨියට වැටුනහම ඒක විනාශ කරනවා. බුදුහාඳුර නිසා කියන්නේ දිට්ඨියෙන් අයින් වෙන්න. ඒක දිහා බලන්නට ඕන කියලා. ඒතර දිට්ටි කියලා කියන්නේ අවසාන වශයෙන් පැමිණෙන නිගමනය සහ අපි කිව්වේ අර කලින්ම කියලා හිතා ගන්නවා. ඒ හිතා ගැනීම තමයි යාගේ ජීවන මාර්ගය බවට පත් වෙන්නේ. මුළු හිතවිලි සමුදායම ඒකෙන් තමයි එන්නේ. අර මේ බබල් පෙන සබම් පෙන බෝලාරිනකෙත් ඒක තියෙන්නේ සබම් පෙන බෝන ඒකින් දාන ගන්න හැම එකෙම යන්නේ සබම් පෙන බෝල. ඒ වගේ මිච්ඡා දිට්ඨියේ ඉන්න මතේ ඉන්නේ එයාගේ ක්‍රියාකාරීත්වයේ ලියන ඒවා අනිත් අයට දේශ කරන්නේ ඔක්කොම මේ මතේ. ඒ මතේ හිටියා. දේශපාලන මතයකට උනොත් ආවා මෙහෙමයි වෙන්නේ. අනිත් හැම දෙයකටම වෛර කරන්න විදිහට. ඒ නිසා ඒ දිට්ඨි කියන අදහස නිකම් මතේ මිතරක් නෙවෙයි. මේ මතය Tamanගේ ගමන් මාර්ගයේ අවසාන தත්ත්වය බවට පත් කර ගන්නවා. ඒක තමයි පදනම් වෙන්නේ හිතන්න කියන්න හැම දෙයකම. ඒ අතරේම ඒකේ දැන් ඉවරද මිච්ඡා දිට්ඨිය ගැන කතා කතා කරලා කතා කරන්න ඕනේ කියලා දිට්ඨිය දින්නේ තාම. ඔව්. ඒක <laughs> ප්‍රශ්නයක් තියෙනවා තිතෝනේ අහන්න. සත්‍යත්වානේ දැන් මේ මේ එතකොට මේ මිත්‍යා දිට්ඨිය කියන එක කුමක්ද කියන එක නෙමෙයි මේ ඒ දිට්ඨිය ඒ දිට්ඨියකට යන ස්වરૂපයක් සිතේ තියෙනවා නම් ඒක තමන් දැනගන්න නම් තමන්ගේ වෙනි මිත්‍යා දිට්ඨිය ඇති විය හැකි දෙයක් කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් සමහරවල් කොහොමද දැනගන්නේ? දැන් අපි ජීසස් වැරදි කියන දැන් සත්‍ය තුනක් ගැතු උදාහරණ ගත්තොත් එහෙම මේ මට මට ගොඩ ගන්න මම ඒකෙම ඉන්නවා නම් මිත්‍යාදිත්‍ය කියලා කිව්වනේ හරි. මම ඒක නෑ කියලා හිතමු. නමුත් මම ඉන්නවා මේ තථාගත දේශනාවම දේශනා කරන තවත් කෙනෙක්. එයා තේරුම් ගත් විදිහට යමක් කියාගෙන යනවා නම් අපි ගමු මේ මේ දවස්වල ප්‍රසිද්ධ ඔය හාමුදුරුවෝ ඉන්නවනේ මම නම් නොකියවට. ඒ අය ගැන බොහෝ විවිධ මත තියෙනවානේ දැන් විභජ්‍ය වාසයරම එකකේ. එතකොට ඒ අපි කියමු ඒ එන ඒ කියන හාමුදුරුවෝ වැරදි කියලා මතයක් මට තියෙනවා. ඉතින් මම බොහොම ලොකු දික්කකින් ඉන්නවා. එයා වැරදි. මම ඒ පැත්ත බලන්නේ නැහැ, දේශනා අහන්නේ නැහැ. එතකොට ඒක කොහොමද දකින්නේ? ඒක මිත්‍යා දිට්ඨියක් නෙමෙයි. ඒ මගේ ඒ හිතේ ස්වરૂපයේ මිත්‍යා දිට්ඨිකත. දැන් මම දිට්ඨිකත වෙලානේ ඉන්නේ. එයා වැරදි. මං එයා සමහරට මගේ තියෙන මේ පොඩි දැනුමටනේ මං ඒක වැරදි කියලා තියෙන්නේ. එතන ඒක එතන තියෙන தත්ත්වය මම දන්නේම නෑ. මොන ඉහළ මට්ටමට ගිහිල්ලාද, පහළ මට්ටමට ගිහිල්ලාද මම දන්නේ නෑ. නමුත් මම වැරදි කියන දිට්ඨියක ඉන්නවා. එතකොට මේ ඒ වැරදි කියලාගෙන යන ගතිය දිට්ඨියක් නෙමෙයිද? මිත්‍යා දිට්ඨියක් නෙමෙයි. නෑ. එතෙන් තියෙන රුචිය. රුචිය අනුව යන්න එපා කියේ තමන් රුචිය ඒකේ තියෙන්නේ. තමන් රුචි කරන අපේ තියෙන එක එක ආශ්‍රය අනුසය ක්‍රම තියෙනවා මේ පහළ වෙච්ච දැන් මට තියෙන එකක් තමයි මම දන්නවා රමණ මහසී උතුම් කෙනෙක් කියලා. රමණ මහසීතුමා උතුම් කෙනෙක් කියලා දන්නා මගේ ගුරුවරු බොහෝම ආදරේ උන්වහන්සේ නිසා ඒ මාර්ගයට අනුකූල වෙච්චා. නමුත් රාණමහා සීතුමාගේ පින්තූරයක් දකින්න මගේ මනස කැමති නෑ. ඒ ඇස් දෙකේ තියෙනවා අවබෝධාත්මක ගතියක්. ඒක දකින්න මගේ මනස කැමති නෑ. මොකද මගේ මනස පුරුදු වෙලා නැහැ. ඒ වගේ රූපයක් සත්‍ය අවබෝධී ස්වરૂපයක් කියලා දකින්නට කැමැත්තක් නැහැ කියලා. නමුත් මම කිසිම ලෙසකින් ද්වේෂයක් වෛරයක් වැතිසිතක් නිසා මේ එහෙම ඇති වෙන්නේ පරිදි තේසසිත. නමුත් ඒ රුචිය අනුව ඒ රුචිය අනුව ඒ ඒ එතන තියෙන රුචිය ඒ තමන් තමන් ගන් තමන් ජීවිතට එහෙම නැත්තම් කනට වදින ක්‍රමී. දැන් එතන දිට්ඨි නිඥානක් කන් කියන්නේ ඒකයි. මම කියන මතේට අනුකූල වචන එනවනම් මට හරි සතුටක් දැනෙනවා. මේ මොකද අර මම මට තේරෙන හිඳයි. එතන හොඳයි හැබැයි ඒක ඉන්නේ. ඒ නිසා අනිත්‍ය පැත්තෙන් ඒව අහන්නත් එපා. ඒව වැරදි කියලා කියන්නේ නැතුව තමන් ආදරය කරන ගුරුතුමා එක්කම ඉන්න. හැබැයි ධර්ම මාර්ගයට අනුරූප වෙන්න. දිට්ඨි නිඥානක්කාන්තයට නෙවෙයි. ඒ කියන්නේ ඒ අපත් අප තීරණය කළා තියෙනවානේ මෙහෙම ඊට ඒ ඔය අපි රුචියෙන් යන හිස්කෙස් නැති කෙනෙකුට වඩා හිස්කෙස් දිග ඇති කෙනෙක් සත්‍ය අවබෝධයට කිච්චුලින් ඉන්න පුළුවන්. අපි කැමති නෑ එයාට নমස්කාර කරන්න. එතන තියෙන සංස්කෘතිමය අදහස ඒකට. ඒක වැරදි කියනවා නෙවෙයි. නමුත් එතෙන්දී තීරණයකට එන්න ඕන මා මාර්ගයට අනුරූපද කියලා. නිසා ධර්මයට තථාගතයන් වහන්සේ ක්‍රම යන්නට. ඒ නිසා තමයි පුඟාක් උනන්දු වෙන්නේ ධර්ම මාර්ගයට යන්න. මම එතනින් මේ අද ධර්ම සාකච්ඡා ආධිපත්‍ය අරගෙන එතනින් නතර කරන වීටෝ කරලා ඒ කතාව. සූත්‍රයක් තියෙනවා මේක දැනගන්න ඕනේ නිස්සාරණී සූත්‍රය කියලා. ඒකේ තියෙනවා අග හරි හොඳම කතන්දර දෙක. දේශනා දෙක. පුනතපරම් භික්ඛවේ භික්ඛුනෝ රූපම් මනසිකරෝතෝ රූපේ චිත්තං නපක්ඛන්දති අර මනෝ මනෝ ඇතුළට වෙන්න ඕන මනෝ ඇතුළට යන්න ඕන නැත්තම් තනතිතයි සෝචන්ති නිරහම්මි සමප්පිතා වෙන්න ඉඩ තියෙනවා පුනතපරම් භික්ඛවේ භික්ඛුනෝ රූපම් මනසිකරෝතෝ රූපේ චිත්තං නපක්ඛන්දති මේ රූපවත් බව නැත්තම් රූපය අපේ හිතම ඒකේ තමන්ගේ ශරීරය වෙන්න පුළුවන් නැත්තම් පරිකර්ම නිමිත්තක් උපචාර සමාධි දිගට ඇවිත් ආව එකක් වෙන්න පුළුවන් අපි හිතමු එහෙමයි කියලා ඒක මනසට දාන්න හදනකොට රූපයේහි හිත බහගන්නේ නැහැ. රූපේට හිත ඒකේ තියෙන්න නපක්ඛන්දති. ඒකට බහගන්නේ. රූපේ චිත්තං නපක්ඛන්දති. න පසීදති. ඒක ඉන්න ඕන කියලා හිතෙන්නේ නැහැ. න සම්තිට්ඨති න විමුච්ඡති. සිත මිදෙන්නේ නැහැ. ඒක ඉන්නේ නැහැ කොහොමද? අරූපං කෝපනස්ස මනසිකරෝතු. අරූපවත් බව මානසික මානසිකාර වෙනකොට අරූපේ චිත්තම් පක්ඛන්දති ඒ අරූපවත් භවයේ හිත බැහැ ගන්නවා. පසීදති. ඒකට කැමැත්තක් තියෙනවා. මම ඒ වචනේ හොඳ නැහැ පසීද්ද තියෙන. නමුත් ඉත්‍යොත් හොඳයි කියලා අදහස ඇති. සම්තිත්‍යති ඒකේ ඉන්නවා. විමුක්තිති විමුක්තේ වෙනවා. හිත කියන අර කාමචන්ද ව්‍යාපාද ඔක්කොම අයින් වෙලා යනවා එතකොට. හිත විමුක්ත වෙනවා එතකොට. තස්ස තං චිත්තං සුගතං සුභාවිතං. එයාගේ හිත ඒ වෙනකොට හොඳ පැත්තට ගිහිල්ලා තියෙනවා සුභාවිත කරලා තියෙනවා. භාවිතය කියන්නේ භාවිත සිත භාවිත වෙලා තියෙනවා. මොකද්ද හිතන්න ඕනේ කියලා. අන්න හොඳ මේ දේනවා එතකොට. මේ රූපවත් බව ඉක්මවා යන්නට ඕනේ. ඒකයි. රූප අනුව නිගමනය කරන්න එපා. සුවුත් තස්සතන් චිත්තං සුගතං සුභාවිතා. එයාගේ හිත හොඳ පැත්තකට ඔන්න නැඹුරලා ගිහිල්ලා තියෙන භාවිතා කරපු නිසා. සූට්ඨිතං සුවිමුත්තං අවදිවත් වෙලා තියෙනවා සුවිමුත්තං මිදලා තියෙනවා සුවිසංයුත්තං රූපේ රූපේ එක්ක සංයුක්ත වෙලා මිස්ස වෙලා ගිහිල්ලා නැහැ මේක වැද්දගත්ම තරම් යේච රූපපච්චය ඒ නිසා රූපය පදනමක් කරගෙන uppajjanti ආසවා විඝාත පරිලාහ මොනවා හරි ආශ්‍රව සිදිලි දෙවිලි හට ගන්නවා නම් මුත්තෝ සෝතේහි ඒ වගේ එයායින් වෙලා ඉන්නේ මිදෙනවා න සෝතං වේදනම් වේදියේති ඒ රූප නිසා ඇති වෙන වේදනාව යාට විඳින්නේ නැහැ. ඉදමක්කාතං රූපං නිස්සරණං මෙන්න මේකයි රූපේ නිස්සරණේ. එතකොට ඔය අර දේශකයන් පිළිබඳව ගන්න ඒ ගුරුසු පැත්තෙන් ගත්තත් ඒකේ විදිහමයි එහෙම නැත්තම් මේ පාවිච්චි කරන උපාදින්න රූපත්වයත් එක්ක තියෙන මිශ්‍ර වෙන බව අයින් වෙන්න පුළුවන් තැනක් එතන තියෙනවා එතකොට තමයි කීනා ಜಾති ෘෂිතම් බ්‍රහ්මචරයන් කියලා රැත්තන්ට කියන්න පුළුවන් මේ සත්‍ය අවබෝධය කරගත්තා. කොහොමද ಜಾති ඉවරයි කියලා කියන්න පුළුවන් වෙන්නේ? මොකද්ද තියෙන පාදනම? රූපයත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. ඒ පරමාර්ථ චිත්තයට එතෙන්ට ගියකනා නම් අරූපත්‍යත් එක්කව සම්බන්ධ වෙලා නැහැ. එතකොට අර දැන් කවුරු කිව්ව අනිදස්සන විඥානේ අන්න එතන තමා හිත සැඳිලා තියෙන්නේ. එතකොට තමා කීනා ಜಾති විසිතම් බ්‍රහ්මචර්යයන් කියලා එකට කොහොමද කියන්න පුළුවන් වෙන්නේ අන්න එතෙන්දී. ඒ නිසා බාහිර වශයෙන් අපි බැඳින රූපත්වේනුත් අයින් වෙන්න ඕන. කාම රූප විතරක් නෙවෙයි. සංකප්ප රූපත් තියෙනවා. ඒ නිසා ධර්මයත් එක්කම ධර්මයේ ධර්මයේ ධම්මවිචේ බුද් සම්බුද්ධංගයත් එක්කම තමයි බැඳිලා ඉන්න ඕන. පුජ්‍යල භාවයන් අභි තායිබුවන් කියවෙන්න ඕන. පුජ්‍යලොත් එක්ක සම්බන්ධ වෙන්න බැරි නැති වෙන්න ඕන. ඒකයි මාක්ෂිය දෙන්නව ශ්‍රමණ මහර්ෂි වගේ කෙනෙකුට මට බැඳෙන්න විදියක් නැහැ. නමුත් එයා නරක කෙනෙක් නෙවෙයි. ඒක මගේ රූපත් එක්ක තියෙන බැඳිල්ල හින්දා ඒක සසර පුරුද්දක් හරි කියලා මම ඒක අයින් කරගන්නවා. ඒක අරූප තත්ත්වයක් එක්ක ඒ රූපේ නිස්සරණ කිව්වේ ඒකයි කියලා බුදුහාම කියන්නේ. ඊළඟට එත ඒ සූත්‍රෙම තියෙනවා සක්කාය ගැන කතා කරනකොටත් ඒ සක්කාය ගැන කියනකොට හිත ඒකට බැහැගන්නේ නැහැ. සක්කාය අපි දිත්‍ති කියලා ගත්තොත් දිට්ඨි කියන කයින් කියලා සක්කා දැන් පවතින පවතින தත්ත්වයක් පවත්වාගෙන යන්න දැන් ඇඟක් තියෙනවානේ බඩක් තියෙනවානේ හමක් තියෙනවානේ ඇටකෝටු තියෙනවානේ යන කෙනෙක් ඉන්නවානේ මේ මිනිස් ඇඟක් ගෙනියනවානේ ඒ ගැන සංකප්ප මේ රූපයක් හෝ තියෙනවානේ එතකොට ඒ සක් කාය තියෙනවා කියලා හරි සිහිපත් කරනකොට ඒක හිත බහගන්නේ යාට සත්‍ය අවබෝධ වෙනකොට. චිත්තන්නේ පක්ඛන්දති නප්පසීද්දතින සම්තිත්තති නේ විමුක්තති. ඒක ඉන්නවා නම් හිත විමුක්තයි කියලා යට හිතෙන්නේ නැහැ. තාම බැඳිලා කියලා හිතේ. සක්කාය නිරෝධං කෝපනස්ස මනසිකරෝ. මේ සක්කාය නිරෝධයක් තියෙනවා. සක්කාය දිට්ඨි නිරෝධයක් තියෙනවා. ඒකත් එක්ක තියෙන උපාදානත් ගතිය අයින් කරන්න පුළුවන්. අර විඥානං එත්ත සිතං එත්ත පරිබද්දං කියන විපස්සනා ඥානෙ වැදගත් වෙන්නේ. ඇඟයි මනසයි වෙන් කරන්නේ. මනස නෙවෙයි විඥාන. ඒ සක්කාය නිරෝධං කෝපනස්ස මනසිකරව කරෝතෝ සක්කාය නිරෝධේ චිත්තම් පක්ඛන්ද සක්කාය නිරෝධ වෙල යන එක ගැන මනස බහැ ගන්න චිත්තේ මනස නිමිච්චිත්ති. පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති විමුච්චති. බැහැ ගන්නවා ඊගෙන හිත ප්‍රසන්න වෙන්න පටන් ගන්නවා විමුක්ත වෙනකොට. සම්තිත්‍ත්‍ති එකේ ඉන්නවා විමුච්චති ඉන්සම් සක්කාය නිරෝ සක්කාය දිට්ඨියෙන් යා නිරුද්ධ වෙලා. ආයි හිතට හිතන්න බෑ මේක මගේ ශරීරයයි කියලා. අර කම්මසකතාඥාන ඇවිල්ලා අමාරයි. තසතං චිත්තං සුගතං සුභාවිත. එයාගේ සිත සුගතයි සුභාවිත. හරියට ඉදිරියට ගිය එකක් ඒ. භාවිතා කළත දකින්න ඕන හැටි භාවිතා කළත. සූට්ඨිතං සුවිමුත්තං සුවිසංයුත්තං සක්කායේන. ඒ සක්කායෙන් ගැලවිලා තියෙන්නේ, මිදිලා තියෙන්නේ. විසංයුත්ත හොඳටම සංයුක්ත විසංයුක්ත වෙලා තියෙන්නේ. මිශ්‍ර වෙන්නේ නැහැ. අමි අමිශ්‍රයි. සක්කායති කමිස්සයි. යේච සක්කාය පච්චා උපජ්ජන්ති ආසාව විඝාත පරිලාහ. සක්කාය පදනම් කරගෙන ඒ කියන්නේ මට කියලා වෙනම ඇඟක් මේ ලෝකේ පාවිච්චි කරන්න තියෙනවා මේක කම්ම විපාකයේ ප්‍රතිඵලයක් කම්මයේ ප්‍රතිඵලයක් සංඛාරයේ ප්‍රතිඵලයක් විඥානයේ මත පද ආ නාම රූපත්වයක් කියලා දකින්නේ නැති කියන එකට එයා ගිහිල්ලා නැහැ දැන්. එකෙන් අයින් වෙලා ඉන්නේ. ඒ නිසා ඒ ආසව විඝාත පරිලාහ තියෙනවා නම් ඒ වගේ සම්පූර්ණයෙන් දහස් වෙලා. සෝතං වේදනං ඒ නසෝතං වේදනං වේදේති. ඒ සක්කාය ගන්නකොට ඇති වෙච්ච දුක් වේදනාව බරගම බැඳිච්ච කම යාට නැ ඊට පස්සේ ඉදමක්කාතං සක්කාය නිස්සරණම් මේක තමයි සක්කායට අයිබෝන් කියීම. එහෙම වුණාම යක් කාමනන්දී එයාට ඉන්නේ නැහැ. ව්‍යාපාද නන්දි ව්‍යාපාදයත් එක්ක සතුට ඉන්නේ නැහැ ඊට පස්සේ. ඒක බොහොම හොඳ අදහස අරසෝතාපට්ටි தত্ত্বය ගැන හිතනකොට. කාම නන්දීපි නංස කාමයේ තියෙනවා. ඒවා අනුසය වශයෙන් තියෙන්නේ. කාමයේ ආනන්දයක් ඇති දකින්නවා. නමුත් ඒවා ස්ථිරයි කියලා ගන්න. ව්‍යාපාද නන්දී කවදාත් අපිට ඇහිච්ච නැති වචන සමහර ව්‍යාපාදේ නිසා සතුටක් එන්නේ නැහැ. විහෙසානන්දියක් නැහැ යාට. රූපනන්දි. රූපනන්දයක් නැහැ. රූපයෙන් දෙක ආනන්දයක් නැහැ. සක්කාය ආනන්දි. නාන්සීති. ඒවා බෑ. අනුසේ වශයෙන් තියෙන්නේ නැහැ. ඒතර සෝවාන් වෙච්ච කෙනෙකුට කාමයේ තියෙනවා. කාම නන්දිය නැහැ. තියෙන්නේ නැහැ. අවසාන නිගමනයකට බැහැ. ඒ ඒකින්ද බලන්න තියෙන පැති බොහෝයි. බලන්න තියෙන පැති බොහෝයි. කොහොමද අප බොහෝ විට මිච්ඡා දිට්ඨි වලින් මිදලා තියෙන්නේ? ඒ ගැන සතුටු වෙන්න ඕන. ආපු යන්න එපා ඒවට. ලෝකේ තුමනා නිසා අපි සාකච්ඡා කරන්න ඕනේ නැත්නම් අපි ඉන්න හත් අට දෙනා මේක ගැන තවත් හාරලා බලලා නිදහස් වෙන්න උත්සාහ ගන්න තොත් හොඳයි කියන දික්තිය තමයි කතා කරන්නේ. ඒකෙන් ඒ ගැන කතා කරනකොට අපි සාකච්ඡා කරමු. තව ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒකට විවෘතයි. බුදු සරණයි. සරණ සත්‍යත්වන්නේ ප්‍රෝණ මහත්මයා ඔබතුමාට වෙන්නේ තෙරුවන් සරණයි කතුරු සිල්ගනාට මම හොඳින් අහන් කියා මා හිතන්නේ මේකට වඩා මම කතා කරොත් එහෙම මේ අපරාධය අර කියපේවා ටිකක් වෙන පැත්තකට යයිද හිතෙන් අයින් වේද දන්නේ නැනිත් අයගේ ඒකත් අර මුලදී කියපුවා හරිනම් සතුටුමානය අතින් ඒවා ඉතින් හඳක් කියලා දෙන්න මේ සංස්කාර කියන එක මේ කියහැට දකින්න ඒක පැහැදිලි කිරීමක් නැහැඳ පුරුදු වෙනවා කියලා හිතනවා කොහොමද පංච උපාදාන ස්කන්ධය ක්‍රියාකත් යන හැදෙන ඉස්ලාම් පදනවතාවට හරියට. ඒකදී මට කියන්න තියෙන්නේ අර මුල කියපු හරිය හරියට තේරුම් ගත්තා නම් මේ තැනකට එන්නේ නැහැ කියන එක. අපිට ඒක තේරුම් ගන්න බැරුව ගිය හින්දා තමයි මේ සාමයේ විත්‍ය ගැන මේ කතා කරන්න වෙලා තියෙන්නේ. එතන අර අර ඒ සත්‍ය තේරුම් ගන්න පුළුවන්කම තිබ්බනම් මේ මොකද්ද මේ සංස්කාර කියන්නේ මොනවද කියන එක මේ පංචස්කන්ධය කියන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධය කොහොමද ඇති වෙන්නේ කියන එක ගැන පැහැදීමක් නැතිකම තමයි මේ අපිට මේ සත්තුමා කිව්වා වගේ පිටපොත් ප්‍රකාශ ගන්න දැනන් තාම ඉන්නේ අපි මමත් ඇතුළුව රතන අවබෝධ කරගන්න බැරුව ගිය නිසා තාම රූපය අර අන්තිම කියපු තත්ත්වයට ඇවිල්ලා නැහැ තාම අපි මම විශේෂයෙන් අපි කියලා කිව්වට මේ රූපේ තාම අභිනන්දනය කරන තත්ත්වයක් තියෙනවා. ඉතින් අතන අර ඒකට හේතුව වෙලා තියෙන්නේ අර කලින් මුලදී කියපු තැන අපිට මේ අඳුරගන්න බැරුව ගිය එකේ අප අඳුරගන්න සුතමේ පැත්තෙන් තේරුමක් තිබ්බත් ඒක ප්‍රත්‍යක්ෂ වශයෙන් අපි තාම එතනට ලඟ වෙලා නැහැ. මම කියලා තමයි කියන්නේ මම ලඟ වෙලා නැති නිසා තමයි තාම රූපේ එක්ක කාම සංකල්ප ඇති වෙන්නේ. ඒක මේ දික්කයකටත් යන්න පුළුවන් කම තාමත් ඒ තියෙනවා. ඉතින් ඒ මට්ටම මේ निराකරණය කරගෙන ඉතින් මම හිතන්නේ නෑ ඕලාරික මට්ටමේ තද නිරදිශ්‍ය මුච්චේකයි කියන එක. හැබැයි අර අපි සුතම පැත්තේ තියෙන වාසි තම කල්යන පුතක්ෂණ වුණා. මේක දන්නවා දැන් සුතම පැත්තෙන් හරිය දන්නවා මේ වගේ සත්‍යයක් තියෙනවා කියන එක. ඒ හින්දා අත්දින්ම අහු වෙන්නේ නැහැ. ඒ රූප රූප වේදනා සංඥා සංස්කාර විඥාන වලට ඒ තදින් විකෙමිත දෘෂ්ටියක් ඇති කරගන්න තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ කියන එක නම් මෙතන උඹාකයට පැහැදිලි වෙයි. රායති බොහෝ දුකට මම හිතන්නේ ඒකෙන් අපි දැන් ඉඳලා තියෙන්නේ මේක තව ප්‍රත්‍යක්ෂව ඉස්සරහට මේක වෙන් කරලා බෑ නාම රූප ප්‍රත්‍ය මේ කියන්නේ මොනවාද කියලා බෙදලා බල මේ ස්කන්ධ කියන්නේ මොකද්ද සංස්කාර කියන්නේ මොකද්ද සංස්කාර කොහොමද මෙහිම මේ විඥානය කොහොමද ගැට ගන්න කියන එක දැනගෙන ඒ මට්ටමට ලියා ගන්න බැරුව ඉන්නේ බැඟලෙන මේක ඒක ලියා ගන්න දඟලන දඟලලා තමයි මේ කියන කියන එක මගේ අදහස් ඉතින් මේ ඔක්කොම ළම එතනටත් අර සරිතම මුලදී කියපු හරිය සංස්කාර කියන්නේ මොනවද ඒ සංස්කාරවල අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය දකින්න නම් මේ සංස්කාර කියන්නේ දැනගන්න ඕනේ. ඒක පංචස්කන්ධය අපිට බෙදලා වෙන් කරගන්න පුළුවන්කම තියෙන අපි විනිවිද දැකලා තියෙනවා. මේක පංචස්කන්ධය කියන්නේ සුතම පැත්තෙන් කියන එක නෙමෙයි. ඒ අර කියපු කරුණු නැවත නැවත අහනවා නම් සෑහෙන ප්‍රයෝජනවත් වෙයි ප්‍රායෝගික පැත්තේ ඒ දේ දැනගන්න අපිට මේ අනිත් අයට කියලා දෙන්න නම් යම් කිසි වාක්කාර නෝන වෙනවා හැබැයි අවබෝධ කරගන්න නම් අරකනම් සෑහෙන ඇති කියන අදහස් තමයි තියෙන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් මට්ටම කට කියලා දෙනවා නම් සත්‍යයක් අමාරුයි. ඒ කෙනෙක් එක්කෙනෙක් එක මට්ටම් වල ඉන්න නිසා. අපිට තේරුම් ගන්න ඉතින් නෑට තේරුම් ගන්න නම් ඔය සතේතුමා කියපු දේ හොඳටම ඇති කියලා තමයි මම හිතන්නේ. තේරුම් ගන්න. තෙරුවන් සරණයි. දිලුක් මහත්මයා ඔබතුමාට වෙන්න දිල්රුක් මහත්මයා ඔබතුමාටයි මම යමුනේ. සමාවෙන් දැල්වත් මහත්මයා හැමදාම අවසලයි සිතුමනි හැමදිනාටම තෙරුවන් සරණයි. ප්‍රශ්න ගොඩක් ඇති වුණා හිතට මේ සාකච්ඡා යනතුරු නමුත් දැන් විශාල කරුණු රාශියක් අපිට කල්යනා මිත්‍රයෝ විස්තර කර දුන්න නිසා බොහෝ ප්‍රශ්න වලට මම හිතන්නේ බොහෝ දුරට නිරාකරණය වුණා. ඉතින් ඒ හැරෙන්නේ විශේෂිතවම සඳහන් කරන්න දෙයක් නැහැ මේ මුලදි කාරණේ මුලින්ම කාරණේට ආයියොත් මේ මේ බ්‍රාහ්මණයාගේ වැඩි අදහස ගැන අපිට මම හිතන්නේ අර සත්‍යජිතවා මුලින්ම සඳහන් කළ අර දසවස් මේ සම්මිය මිත්‍යා දෘෂ්ටි අන්තිම එක කියන්නේ මේ මේ සත්‍ය අවබෝධ කරගෙන ඒක ප්‍රකාශ කරන අය ඒ වගේ ඇත්තන් මේ ලෝකේ නැහැ කියන එක එතකොට ඒක මිත්‍යා දෘෂ්ටියන්න මේ බ්‍රාහමණයට තිබුණේ එතකොට ඒ මිත්‍යා දෘෂ්ටිය එතකොට ඒක ඒක කරන්න ඕනේ නැහැ කියන අදහස හිටපු නිසා. ඉතින් ඒකත් ඒ වගේම අපි කල්යන්න මිත්‍ර බොහෝ දුරට විස්තර කරා වගේ අර ඒක එතනදී කරුණාවක් මෛත්‍රියක් නැහැ කෙරෙහි. ඉතින් මම හිතන්නේ ඒක එකත් ඒකත් ඒ වගේම දැන් අපිට අර දලුවත් මහත්මයා ගිය සුමාන වගේ සඳහන් කළ සමහරකට කල්යාණ මිත්‍රයෝ වගේම සමහර මට කවර වෙන්නේ නැති සමහර දේවල් විස්තර කරන්න එතකොට උගන්වන්න ඒවට විස්තර කරන සමහරකට භාවනා අධ්‍යක්ී මේවා පිටින් මේ භාෂාකාච්ඡා තුළදී අධ්‍යක්කලා තියෙනවා විවිධ මට්ටමේ එක්සම් මැලිකම් දක්වනවා එතකොට කැමති නැහැ එහෙම ප්‍රශ්න මම හිතන්නේ එතනදී ඒක වෙනම අදහසක් වගේ කියලා හිතනවා ඒකත් ලොකු ප්‍රශ්නයක් හිතට ආපු ඇත්තටම එතනදී එක එකත් එක වෙලාවට සමහරට ඒවා ඉතින් සමහරට ඒක අනිත් අය ගැන කරුණාවෙන් කරන දෙයක් වෙන්නත් පුළුවන් එහෙමත් තත්ත්වයක් කියලා හිතනවා එහෙම නැත්නම් සමහරට සම්පූර්ණ අවබෝධයක් නැතුව ප්‍රකාශ කරන්න ගියාම ඒවා වැරදි අදහස් ඇති වෙන්න වැරදි දෙයක් වෙන්නත් පුළුවන් කියලා එහෙම හිතෙන්නත් ඉතින් තියෙනවා මම මේ සාමාන්‍ය වශයෙන් කියන්නේ මට තේරෙන විදිහට මගේ හිතට එන දේවල්. ඉතින් ඒවත් එහෙමත් තත්ත්වයක් කියලා හිතන ඒ පැත්තේ. Um, ඒ වගේම තමයි දැන් අර සමාජ පැත්තෙන් ගත්තාම දැන් අපි දැක්කලා කරන ආයතනවල අපි සාමාන්‍යයෙන් um, සිරිතක් තියෙනවා අපි ආගමික කරුණු එහෙම සාකච්ඡා කරන්නේ නැහැ. ඒ හේතුව එකක් තමයි කියන්නේ දැන් තමුන්ගේ තමුන් විශ්වාස කරන දේ තමුන්ට කියන අදහසින් එහෙම සාමාන්‍ය සිද්ධාත් කියන එකට හේතුවක් කියලා තියෙන නැත්නම් ඒක විශාල ප්‍රශ්න වලට යන අර දැන් අපි අපි කියන්නේ ඉවැන්ජලිකල් කියන එහෙම தත්යකට එනවා තම මොකද මේක දැන් මම දන්නවනේ දැන් මම තථාගතයන් වහන්සේගේ දේශනා හරි කියලා දන්නවා. නමුත් ඒක හරි කියලා ඇත්තට ඒක විස්තර කරන්නේ ඒ තත්ත්වෙන් ගියාම එතන ප්‍රශ්න තියෙනවා. ඒ වගේ එහෙමත් පැත්තකුත් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක නිසි වෙලාවට සමහරට ඉතින් තථාගතයන් වාන්ති වුණත් එහෙම මේ සමහරට ඒ නිසි අවස්ථාවේ නිසි වෙලාවෙදි වෙන්නේ නැති ධර්මයේ අවශ්‍ය කෙනාට දේශනා කරන්නේ නැත්තේ. ඒ වගේම මම හිතන්නේ ඒ කාලේ හිටපු ස්වාමීන් වහන්සේලාගේ දැන් සරියුත්තා මුතුරෝ ස්වාමීන් වහන්සේ විශාල ගෝල පිරිසක් කරන් හිටියේ ඒ වගේම සමහර ස්වාමීන් වහන්සේලාට ඇත්තට ගෝල පිරිස නැතුව ඉන්නත් ඇති ඉතින් ඒක එක එක ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවය වෙන්න පුළුවන් යා ගුරුවරුන්ගේ. ඉතින් ඒවා ගැන මට හිතෙන්නේ හොඳම දේ මම නම් ඒවා ගැන වැඩි හිතන්නේ නැහැ. කැමති මම මට ගැළපෙන කැමති කෙනෙක් ගුරුවරයෙක්ගෙන් කරන දේවල් කියන දේවල් අහලා ඒ පිළිබඳව තමයි ප්‍රතිපදාව කරන්න උත්සාහ කරන්නේ නැත්නම් මෙහෙම අකුසල් සිද්ධ වෙන්න පුළුවන් වෙනවා කියලා හිතෙනවා. ඉතින් ඒ ටික තමයි එකතු කරන් තියෙන දේරුවන් සරණයි. දේරුවන් සරණයි දේරුවන් වෙනත් ඕනම කෙනෙකුට මම විවෘත ගන්නම් එකතු වෙන්න. ශ්‍රීමති මහත්මිය මෙන්න බෝ පේනවා ශ්‍රීමති මහත්මිය තිරුවන් සරණයි දලත මහත්මයා සපේතුමාගේ අවසරයි. ඇත්තටම සපේතුමාගේ දේශනාවත් කල්යනා මිතුරුන්ගේ අදහසුත් හොඳින් අහගෙන හිටියා. කියන්න එකතු කරන්න හෝ දෙයක් නැහැ. ඒ වුණත් ඇත්තටම අපි මිත්‍යා දෘෂ්ටිය කියන මාත්‍රකාව යටතේ ඒ ආකාරයෙන් හිතනවා නම් අර විසුක් මහත්මයා කිව්වා වගේ ඊටාම කල්පනාවෙන් පරීක්ෂාකාරීව ඒව ගැන ඉඳෙන්න ඕනේ. අපි අනිත්‍යයේ දේවල් ගැන දෘෂ්ටිගත වෙනවට වඩා අපේ තියෙන වැරදි හොයාගෙන ඒ හරි මාර්ගයට මූලික ධර්මදේශනා ඔස්සේ ගිහිල්ලා නිවැරදි මාර්ගයක යන්න උත්සාහ කරන්න ඕනේ. මොකද ඉතාම සුළු දෙයින් පවා අපිට ලොකු හානි වෙන්න පුළුවන් කියලා හිතෙනවා වැරදි අදහස් වැරදි දෘෂ්ටි වලට ගියොත්. අනිත් එක අපිට මූලික දේශනා මූලික ධර්ම දේශනා සූත්‍ර දේශනා ආදීන් ගන්න පුළුවන් උපරිමය අරගෙන අපේ හිතේ යනුව සකස් කර ගැනීම තමයි කළ යුත්තේ කියන එකයි මගේ අදහස. එහෙම නැතුව දෘෂ්ටි වලට බැසගත්තු අයව හදන්න යන්න වෙනස් කරන්න ගැටීම් ඇති කරගන්න යා යුතු කාලයක් නොවේ කියන අදහසකුත් තියෙනවා. ඒ වගේ අදහස් ටිකක් තමයි ආවේ. ඒ වගේම බ්‍රුණ මහත්මයාත් අදහස් ගොඩක් ප්‍රකාශ කරා. ඒ හැම දෙයකම බොහොම පිං වෙන විශේෂයෙන් එකතු කළ යුතු දෙයක් නැහැ. සත්‍යීතුමා අප්‍රමාණ පිං දෙවන් සරණයි. හොඳයි මම ඊටම ගෞරවයෙන් සත්‍යත්වයට මෙන්න සත්‍යත්වන්නේ සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර වේවා අවසාන වශයෙන් අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක් මම බොහෝ සූත්‍ර එකතු කරගත්තා මීට උදව් වෙන බොහොම පිංලි ප්‍රශ්න හොඳයි නමුත් ඒ වගේ ගොත්තෙන්ට කාලයක් හොඳයි. පංචෛ භික්ඛවේ යංගේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝ විමුක්ති ඵලාච හෝති චේතෝ විමුක්ති ඵලානි සංස. චේතෝ විමුක්ති අවසන් කරනවා චේතෝ විමුක්තියෙන් අවසන් වෙනවා. පඤ්ඤා විමුක්ති ඵලා පඤ්ඤා විමුක්ති ඵලානි සංස. ප්‍රඥා විමුක්තිය ප්‍රතිඵලයේ හැටියට ලැබෙනවා ඒ ප්‍රඥා මුත්තෙන් ලැබෙන ප්‍රතිඵලයේ වාසි තියෙනවා මෙන්න මේ පංච විදිහට මේ සම්මාදිට්ඨියට උදව් ඒකට වඩා එතකොට ඒකේ අපි මිච්ඡාදිට්ඨිය ගත්තොත් මිච්ඡාදිට්ඨිය වැඩි වෙනවා ඉච්ඡාදිට්ඨිය වැඩි වෙනවා මේ කියන්නේ විදිහට ගියාම මොන විදිහට සම්මාදිට්ඨියට උදව් කරන්න උනේ පහමුණවද ඉදබික්කවේ සම්මාදිට්ඨි සීලානුග්‍රහීතාච හෝති සීලයෙන් උදව් කරන්න ඕන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨි හිටියා කියන එක තමයි සීලයෙන් උදව් කරන්න ඕන එකට. සෙන්සා සීලය අත්‍යවශ්‍යම පදනමයි අපට. ඒක තමයි ෆවුන්ඩේෂන් එක වෙන්න ඕනේ කතා කරන්නාටත් අසන්නන්ට. සුතානුග්‍රහිතා හෝති. ඊළඟ තමයි සුතෙන් අනුග්‍රහ කරන. මේ අපි සාකච්ඡා කරන්නේ මේ නැත්තම් කියවන්න ඕනේ ඒක. තවත් කියවන්න ඕන මොකද්ද බුදුහාමුදුරු මේ ගැන කිව්වේ කියන්නේ. ඒ කියවිල ඉවර කරන්නේ නෙවෙයි. ඒතොත සීලෙන් උදව් වෙලා තියෙනවා. සුතානුග්‍රහිතා වෙන්න ඕන. අන්න හොඳ මේක අපකරේ කයි සාකච්ඡා අනුග්‍රහිතා. සම්මාදිට්ඨිය සාකච්ඡාවෙන් උදව් කරගන්න සම්මාදිට්ඨිය. වචනාරම්භයක් නෙවෙයි සාකච්ඡාවෙන් මේකට තීරණයක් එන්නට ඕන. සමතානුග්‍රහිත. ඒක වැදගත්. සමතේ ඒ කියන්නේ සම් ධ්‍යාන නැත්තම් භාවනාවෙන් ඒක උදව් කරන්න ඕන. ඒකට තවත් පේනෙන හින්දා ඒක. විපස්සනානුග්‍රහිතා හොත්. ඒකට සම්මාදිට්ඨිය විපස්සනා වෙනුත් උදව් කරන්න ඕන. සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් සමතයෙන් විපස්සනාවෙන් එහෙම කර ඒ අංගයෙන් අනුග්‍රහිත සම්මා දිට්ඨිය චේතෝ විමුක්ති ඵල අවසාන ඵලය වෙන්නේ චේතෝ විමුක්තියයි. ඒ චේතෝ විමුක්තිය නිසා ලැබෙන වාසිදායක ප්‍රතිඵලක් ලැබෙනවා. ප්‍රඥා විමුක්තියේ ප්‍රතිඵලය එයින් ලැබෙන වාසිත් තියෙනවා. අපල මිත්‍යා දිට්ඨිය ගැන කතා කළ නිසා අපි හිතික අනිත් අන්තයට දෙනවා. මිත්‍යා දිට්ඨියට આવොත් එයාට කොහොමදවත් ඒක සීලෙන් අනුග්‍රහයට එන්න දුස්සීලෙන්මයි ඒකට අනුග්‍රහයට කරගන්නේ. සුතේ නෙවෙයි තමන්ගේ මතයෙන්මයි ඒකට අනුග්‍රහ කරන්න මිත්‍යා දිට්ඨියට ආවා. තවත් දේවල් අහන්න කැමති නැහැ ඒකට ඒ සාකච්ඡානුග්‍රහිතා සාකච්ඡාවෙන් අනුග්‍රහ වෙන්නේ නැහැ. එයා මතේ ඒ තමන් ගත්ත දෘෂ්ටි ඉඳගෙනයි ඒක ස්ථාවර කරගන්න තමයි ක්‍රියා කරන්නේ. සමතයක් මිත්‍යා දිට්ඨු නාම සමතයක් ඇත්තේම නැහැ. විපස්සනාවක් ඇත්තේම දකින්නක් දක්මයි. එක එකේ தත්ත්වය තියෙනවා. ඒසායක පුළුවන් තරම් මතකේන බුරුල් යන්නට ඕන. මතයක් කියන්නේ සිතවිල්ලක් විතරයි. ඒකේ දික්තියක් කරලා දික්ති උපාදානයක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ එතන තමයි අර අච්ඡාන ගොත්ත සූත්‍රේ වැදගත් ආයිචල බලන්න. ඒ දික්ති උපාදානේ අතර වෙනවා ඇති. සෝතාපන්න කෙනෙකුට දික්තිය නැති වෙනවා. දික්ති ඒ අත්වාදේ නැති වෙන අත්වාද දික්තියක් න අත්වාද උපාදානයක් තියෙනවා. ඒක නැති වෙන අවසානවත්. ඒ පුද්දල භාවයෙන් දාන්න මම මේ පිපිදිල්ල එකම අපි හිතමු මේ සත්‍යාබෝධය සඳහා පිපෙනකොට මුල්ම පිපිල්ල මුල්ම අවදිවිල්ල මුල්ම ආලෝකේ පහළ වීම දෙවෙනි දවස්ට තව ආලෝකේ පහ තුන්වෙනි දවස්ට හතරවෙනි ආලෝකේ පහළ ඒ වගේ දැනුන ස්ටේජ් එකෙන් ස්ටේජ් එකට යනවට වඩා මේක ඇක්චුලි සිද්ධ වෙන දෙයක්. ඒතොත් ලෝකය කියන්නේ මා තුලයි. මගේ මේ පංච ආයතන හය කියන පංච උපාදානස්කන්ධය තුල මේ සියල්ල කරකේ. කියලා මගේ ළඟටම එන්නේ එතකොට. ඒ මගේ ළඟට මට ඇතුල් වෙනකන් දැන් අපි හොයන්න ඕනේ. මට මගේ ඇතුළ රින්ගනකම් මම හොයන්න ඕනේ. එතකොට මේ හයම් සීලය, සුතේ, සාකච්ඡා, සම්මතය, විපස්සනාව හැම එකකින්ම අපි සපෝට් ගන්න ඕන. ඒකට ඇතුල් වෙන්න. එතකොට ලේසි මාර්ගය ඊට පස්සේ. එතෙන්දී හැබැයි ආත්මාර්ථකාමීත්වය එන්නේ නැහැ එතකොට. ඒකට තමයි ලෝහිච්ච බ්‍රාහ්මනාධිපතිවරයා රාෂ්ට්‍රාධිපතිවරයා ඒකයි කියන්න හැදී. නමුත් ක්‍රිස්තුමතුමා කියවගේ මලක් පිපෙනකොට සමනලයන් එන්න කියන්න ඕනේ. පිපෙන කිතරයි තියෙන්නේ. එන්න ඕනේ නුම්. නෙළුම් මාට පිපෙදෙන්න කියලා කියන්න ඕනේ. ඉරේලි එනකොට ලෑස්තිලා එන ඉන්න ඔක්කොම පිපෙනවා. ඒ වගේ ඒ බුදුවරු ළඟට ඇදිලා යනවා. ඒ දැන හෝ නොදැනේ කියනවා. සැලසුම් කරන්නේ නැහැ ඒක විඥානයේ ස්වરૂපය විඥානයේ තියෙන ඒ විඥානයේ හෙලවිල්ලට ඒ ෆ්‍රීකවන්සි එකට හුම් තව තැනක ෆ්‍රීකවන්සි එකට සමානව ඒ පන්දනය වෙන ගතියක් තියෙනවා ඒක ලෝහිච්ච ඇත්ත දැනගෙන හිටියේ නැහැ සබුදුහාමයාට බරපතල ලෙසම කියලා දුන්නේ ඒක අපේ කී අවසාන ඒ සීල කොටස රෝහල අන්තිමේදී ලෝහිච්ච තථාගතයන් වහන්සේ සරණ ගියා. ඒක ඉතින් මේ සම්මා සම්බුදුරයෙකුගේ අධ්‍යාපන තමයි. එයාගේ රෝසිකටත් කීවේ ඒක හිම සිද්ධ වෙයි හිම සිද්ධ වෙයි කියලා ඒතර කොච්චර සතුටු වෙන්නද ඒතකොට. යාළුවෝ ටිකත්. සමහර රෝසිකටත් බුදුහාර ළඟට යන්න බැරි වෙයින් දැත්තේ අරයාගේ මතේ හින්ද වෙන්න සමහරට. එයා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකී. ආදරේ තියෙන කෙනෙක්. ඒ නිසා තමයි ඒවා ඉන්ස සත්‍යාබෝධයේ සඳහා යන් කවුරුන් හෝ ළඟට යනවා නම් ඒ තන්ට ද්වේෂයෙන් බාධා කරන්න හොඳ නෑ අපි. මෝහෙන් බාධා කරන්න හොඳ. ඡන්ද දෝෂ බය මෝහ වලින් අගතියට ගිහිලා අනිත්‍යයේ යමන් මාර්ග අවහිර කරන්න හොඳ නෑ සත්‍යාබෝධය සඳහා යනකොට. මගේ මතේ නොවෙන්න පුළුවන්. මගේ රුචියට අනුව නොවෙන්න පුළුවන්. ඒ නිසා නමුත් අපි ධර්මයත් එක්ක හැමතිස්සෙම බලන්න මා අර රුචියෙන් අනුස්සයෙන් සත්‍යබෝධය හොයන්න දෙපයි කිව්වේ ඒක. ඒවත් ඒකත් බලන්න ඕනේ. ඒත් ධර්ම අපි හංගාවක් කළාට මේ සත් බුදුහාඳුරු කියපු දේන් බලන්නේ ඒකයි. ඒක මම දන්නේ අරය කොහොම කිව්වද මෙයා කොහොම කිව්වද මම දන්නේ මෙන්න බුදුහාමුදුරුවෝ නම් මෙහෙමයි කියලා තියෙන්නේ. කියන එකයි අපි මේ හොයන්නේ. එනිසා තමයි කවුරුත් වන්දනා නඩයක් වෙන්නේ. මාර්ගෝපදේශකයන්ට වඩා කොහොම යනවා. මෙන්න වැටෙන තනත් අරයා වැටුණා මං වැටෙන්න හොඳ නෑ අපි ආත් ගොඩ අරන් යම්. මේ වගේ අදහසක්. තව එක සූත්‍රයක් එතකොට තියෙනවා ත්‍රිවිධ සූත්‍රය ඒ සීල කන්ද වර්ගයේ එතන චෝදනා රහසාස්ත්‍රවරු නැත් ඒ ගුරුවරුත් ඉන්නවා චෝදනා කරාට වරදන්න ඒකත් මාතකේ තියෙනවා. ඉතින් බුදුහාර කියන ඒ චෝදනාව සත්‍ය චෝදනාව ධාර්මික චෝදනාව අධාර්මික චෝදනාවක් නෙවෙයි නිසා ගුරුවරේ කුකේ ගුරු තුන් දෙනෙක් ගැන කියවනේ ඒ නිසා ඒ තුන් දෙනාට දොස් වැරදි පෙන්වුවට වරදක් නැහැ. වැරද්ද නම් පෙන්වන්න දෙන්න. ඒක ඒක ධාර්මික වැරදි පෙන්වීමක් කියලා බුදුහාම කියන්නේ. ඒ තුන් දෙනාගෙන. අපි තුන් දෙනාගෙන ඉගෙන ගන්න නිසා වැරදි නම් ද්වේෂෙන් තොරව ද්වේෂ සංකල්පෙන් තොරව විහිසා සංකල්පෙන් තොර ඒක වැරදි කියලා කියන්න ඕන. ඒතර ලෝහිච්ච ඔය අපි යනු පුබ්බ ප්‍රතිපදාම කිව්ව ක්‍රමානුකූලව යන හැටි අපි ඊළඟ සූත්‍රයේදී සාකච්ඡා කරමු කතා කරමු. එයා කිව්ව හරියට මේ නරක ප්‍රපාතයකට වැටෙන්න යන කෙනෙක් කොණ්ඩෙන් අල්ලලා බේරගත්තා වගේ ඔබ වහන්සේ මාව බේරගත්තේ කිව්වා. ඒක හොඳ දෙයක්. නැත්තම් වැටෙන්නම ගියා එයා. සහල ආධ්‍යාත්මික මාර්ගයකට අවහිරකම් කරේ කිරීම් කරන්නේ එයා. ඒ නිසා බුදුහන්තයා අන්තිමේදී අර අභික්කන්තං බහුකෝතම කෙනෙක් කියලා භගවන්ත ඒවම් ඒසාම් භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං මං භගවතුමන් වහන්සේ මගේ ආධ්‍යාත්මික ගුරුවරයා හැටියට මම නිගමනය කරන තීරණය කරනවා ධර්මය මගේ අවසාන ගමන් මාර්ගය හැටියට නිගමනය කරන තීරණය කරනවා සත්‍ය අවබෝධය කරගත් සංඝ පිරිස මගේ ගමන් මාර්ගයේ අවසාන නිගමනයේ තියෙනට මුම් පිළිගන්න. උපාසකම් මම් භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං. මේ අනතුරු ඔබ වහන්සේගේ උපාසකත්වයේ මට බාර ගන්න කියලා බුදුහාමට පිළිගන්නවා. ඒකේ තථාගතයන් වහන්සේගේ තියෙන ඒ තථාගත නාසේ ආශ්‍රයංශේ ඥානේ ඉන්ද්‍රිය පරෝපරියක්ත ඥානෙ උන්වහන්සේ දන්නවා එයා කොයිතනින්ද අවසන් වෙන්නේ කියලා. අපිට වන් ශාස්ත්‍ර සම්පතක් ලැබිලා තියෙනවා. සපුන්වහන්සේට අපවම් පූජා කරමු. මල් පූජා කරන ගමනේ පහම් පූජා කරන ගමනේ අපවම් පූජා කරමු අපි. උදකරම් තරම් හොඳ හිතකුත් නේද කබල් හිතක් තියෙන. ඒත් කවන්නේ ඒ තියෙන தත්ත්ව පූජා කරමු. සම්මා සම්බුදු සරණයි, කල්යාණ මිත්‍යන් වහන්සේට සත්‍යගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් নমස්කාර වේවා. අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි පිරිසිතින් හොඳ පැතුම් රසක් අධිෂ්ඨාන රසක් කරමු. මේ ජීවිතේ මේ ශරීරය දරා පෝෂණය කළ ඇගේ සංසාරික ගමන් මාර්ගයේ සූපත් වේවා. නිත්‍යානන්ද පරමෝ යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදී මගේ තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා වාසනාවන්ත වේවා. දෛනික දීපයත්මේදී කායිකේ දුක් දුම්නස් මානසික කම්කටොළු අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි ඒවා නැගෙන තරමට මතුවෙන තරමට වාට සත්‍යමත්ව මුහුණ දෙන තරම් අවදිවත් බවක් චිත්ත ශක්තියක් ලැබේවා සුගති සම්පත් වේවා. කල්යාණ මිත්‍රන් මිත්‍රයන් ඇසුරට ලැබේවා. අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යයට නිරාමිස මෙහි අක්ෂර කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවායි අපි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු. මේ මහණීය වූ වන්දනීය වූ ශාස්ත්‍ර සම්පත මහා භාග්‍යයෙන් අපි ලැබී ඒ තථාගතයන් වහන්සේට සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට নমස්කාර වේවා සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු